හැම දිනාටම සෙරුවන් සරණයි. අදත් සුපුරුදු පරිදි 2018 මාර්තු මාසයේ 22 වෙනි බ්‍රහස්පතින්දා සිඩ්නි වේලාවෙන් රාත්‍රී 8ට, ඒ වගේම නව ශ්‍රී ලංක වේලාවෙන් රාත්‍රී 10ට ආරම්භ වන අභිධර්ම දේශනේ සහ සාකච්ඡාවටයි අපි සම්බන්ධ වෙන්නේ. අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් නව ශ්‍රී ලංකේ සිට අපට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැලිමඩ චිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සවනට සිසිලස වෙනුවෙන් පාද නමස්කාර කර පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අද දවසට නියමිත සාකච්ඡාව නැත්නම් දේශනය ආරම්භ කරන ලෙසට හැමෝම මයික්ස් තම තමන්ගේ මයික්ස් මියුට් කරගන්න මෙන් කරුණාවෙන් ඉල්ලනවා. ශාන්ති මහත්මිය මයික් එක මියුට් කරගන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ ਸਰවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අර්ථය ධර්මය නිරුත්‍ය ප්‍රතිභාණේ යන්නා වූ සිව් පිළිස් බියාපත් මහා ඥාන ධර්මයන්ගෙන් උත්තරීතර භාවයට ශ්‍රේෂ්ඨත්වයට පත් වී සත්වයන්ගේ సంతానගත අවිද්‍යාව නැති කිරීමට ප්‍රඥාවට භාෂාවහරා ධර්ම දේශනා කොට වදාළා වූ දේශනා ඥාණයෙන් සමන්නාගත් වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට හේතුඵල ධර්ම රාමුවට කොටු වී බැඳී සිටින්නා වූ සත්‍යයන් ඒ හේතුඵල ධර්ම රාමුවෙන් අයින්කොට නිර්වාණ ධාතුව වෙතට යොමු කිරීමේ බලවත් කුසල ඡන්දයක් ඇත්තා වූ කරුණාව මිශ්‍ර වුණා වූ සම්තානයක් ඇති සම්මා සංබුදු පියාණන් වහන්සේටම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා ඒ උතුම් ਸਰුවච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නුවණින් අවබෝධ කොටගත්තා වූ දේශනා වදාලා වූ සුපරිසුද්ධ වූ ශ්‍රී සත්‍ධර්මස්කන්ධයට ධර්ම රත්නයට මම নমස්කාර කරනවා කී নমස්කාරී වේවා ඒ උතුම් පිරිසුදු වූ ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුවට වැඩමුට වදාලා වූ අනන්ත ගුණධාරී වූ මහා සංඝරත්නයටම සිරිසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. බුද්ධ රත්නයේ අනන්ත අපරිමාණ ගුණ බලයෙන් ධම්ම රත්නයේ අනන්ත වූ අපරිමාණ ගුණානුභාව බලයෙන් සංඝ රත්නයේ අනන්ත අපරිමාණ ගුණානුභාව බලයෙන් තුනුරුවන් කෙරෙහි මහත් ප්‍රසාදයෙන් ගුණ කියා වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් මේ පින්වත් හැමදෙනාම මේ වෙනකොට පහල කරගෙන උපදවාගෙන තිබෙනා වූ සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාව බලෙන් අදත් අපි මේ සාකච්ඡාව තුළින් කියලා දීමට ඉදිරිපත් කර ගන්නා වූ ධර්ම කාරණා ටික ඉතාමත් හොඳින්ම තේරුම් ගන්නට ලැබීවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන හැම දිනාටම වැටහීවා අවබෝධ වේවා ඒ සඳහා කිසියම් නීවරණ ධර්මයකින් බාධකයක් නොවේවා බාහිර වශයෙන් ඇතුළතින් මාර බාධක ධර්ම ඉදිරිපත් නොවේවා සියලු බාධක දුරු වේවා මෙය ධර්මයේ අසන ධර්මයේ සාකච්ඡා කරන භාවනාව උද්දේශ සිද්ධ වෙන යෝනිසෝ මනසිකාර්ය පවත්වමින් ප්‍රතිපදාවේ යෙදෙනා වූ උතුම්ම ධර්ම මාර්ගයක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. එසේ කරුණාවෙන් ප්‍රාර්ථනා කරගෙන අද මේ පින්වතුන්ට මම අදට යොදාගෙන තිබෙනා වූ ධර්ම කරුණු ටිකක් අපි කියලා දෙනවා. අදට අපිට තියෙන්නේ කතා කරන්නට තවත් ප්‍රත්‍ය ධර්මයක් පිළිබඳව අද කතා කරන ප්‍රත්‍ය ධර්මයේ තමයි ඒ කියන්නේ විශේෂ මේ මේ මේ ධර්මයේ විශේෂ ධර්මයක්. ඒ තමයි ආරම්මන ප්‍රත්‍යය. ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව සූක්ෂම වශයෙන් ඉතාමත් හොඳින් ගැඹුරින් අපි තේරුම් ගත යුතුයි. මේ ගැන කියලා තිබෙනවා අපි නැවත මේ අපේ වැඩසටහනට අදට ගැළපෙන විදිහට මේකට බැහැගන්න අපි නැවත අපේ හිතට මතක් කරගනිමු. අපේ හිතේ තිබෙනවා එක්තරා විදිහක ಗುಣ ස්වභාවයක් අපේ හිතේ තිබෙනවා එක්තරා විදිහක සූක්ෂම වෙච්ච ಗುಣ ස්වභාවයක්. ඒ තමයි අරමුණක් දැනගැනීමේ ශක්තිය. අරමුණක් දැනගැනීමේ ශක්තිය, ගුණය, බලය තිබෙනවා. හැබැයි ඒ අරමුණක් දැනගැනීමේ ශක්තිය, ධර්මයේ ගුණය කියන එක ගත්තාන් පස්සේ මේ මේ ඉලෙක්ට්‍රොනික වශයෙන් තිබෙනා වූ එහෙම ශක්තියක් නෙවෙයි මේක. පොදු ව්‍යවහාරයේ භාවිතා කරනවාද මේ ශක්තිය කියන වචනේ. නමුත් මේක මේ දැනට තිබෙනා වූ ඔය හොයාගෙන තිබෙන දේවල් වලින් මනින්න පුළුවන් එහෙම මේකක් නෙවෙයි මේක ඇවිල්ලා එක්තරා විදිහක ಗುಣ ස්වභාවයක් ධර්ම ස්වභාවයක් මේ හිතේ තිබෙනවා අරමුණක් දැනගැනීමේ ස්වභාවය. ඒ අරමුණ දැනගැනීමට අරමුණක් දැනගැනීමට ශක්තියක් තිබෙන්නේ හිතටයි ඒ හිතක් පහළ වෙනකොට ඒ හිතට දැනගැනීමට සුදුසු වෙච්ච අරමුණක් උත් පහළ වෙන්න ඕනේ අරමුණක් මතුවෙන්න ඕන. ඒ තිබෙන අරමුණක් තියෙන්න ඕන. ඒ අරමුණ අරමුණ එකක් අරමුණ දැනගන්නවා කියන එක එකක්. අරමුණ දැනගැනීමේ ශක්තිය තිබෙන්නේ හිතට. හැබැයි අරමුණු දැනගන්න සිතට අරමුණු වීමේ ගති ස්වභාවයක් යම්කිසි ගුණ ස්වභාවයක් තිබෙනවා අරමුණට ඒ කිය අරමුණ කියලා කියන මේ කතාව මේ පටලවා ගන්න හොඳ නැහැ මේ එක වචනයකින් සමහර වෙලාවට අර්ථ දෙකක් තුනක් ඉදිරිපත් වෙනවා ඒ කියන්නේ නියමාර්ථයයි අපි භාවිතා කරන අර්ථයයි ඒකේ තිබෙනවා මේ අපි අපි යම්කිසි වැඩක් කරනකොට අපි කියනවා අරමුණක් ඇතුව වැඩක් කරනවා කියලා. අරමුණක් ඇතුව වැඩක් කරනවා. ඒ කියන්නේ ටාගට් එකක් කියන එක. ඒ කතාව නෙවෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ මේ හිතට හිතට මොකක් හෝ වර්ණ රූපයක් ශබ්ද ස්වභාවයක් ගන්ධ ස්වභාවයක් රස ස්වභාවයක් ස්පර්ශනීය ස්වභාවයක් හිතට මතුවෙන අදහස් ස්වභාවය ධර්ම ගතිය ධර්ම ස්වභාවයක් මොකක් හරි දෙයක් හිතට දැනීම සංහිතට දැනගන්න මතුවෙන පහළ වෙන තිබෙන දේ ඒක තමයි අරමුණ කියලා කියන්නේ. ඒ හැම අරමුණකම වෙනවා හිතට අරමුණු වීමේ එක්තරා ಗುಣ විශේෂයක්. එහෙම නෝ එහෙම ඒකේ ගතියක් නැත්තම් හිතට අරමුණු වීමේ අරමුණක් හැටියට ඉදිරිපත් වීමේ ගුණයක් ස්වභාවයක් ඒකේ නැත්නම් ඒ හිතට දැනගන්න බෑ දෙයක්. ඒක නිසා මේ අතීත අනාගත වර්තමාන කියන කාල තුනටම සම්බන්ධ. පහළ වෙන චිත්ත චෛතසික ධර්ම. රූප ධර්ම. ඊළඟට කාලයකට අයින්ට බැරි නිර්වාණ ධාතු. ඊළඟට ඔය අපි කියන ප්‍රඥප්ති. ඒ සියල්ලක්ම මේ හිතට ආරම්මන ප්‍රති ප්‍රතිවෙන්ට මහා අමුතු විදිහේ ගුණ ස්වභාවයක් ඔකේ තියෙනවා. ඉතින් අන්නේ ඒ කියන්නා වූ ඒ අරමුණු වල ප්‍රත්‍ය තියෙනවා අරමුණක් ඉදිරිපත් වෙච්ච ගමන් ඒක දැනගන් දැනගන්නා වූ හිතක් සහ චෛතසික ධර්ම ටිකක් පහළ වෙනවා. ඒක නිසා මේ ආරම්මන ප්‍රත්‍ය තියෙන්නේ ආරම්මන අරමුණ අරමුණු වීමේ ශක්තිය තිබෙන්නේ අතීත අනාගත වර්තමාන කියන සිත් 89ට චෛතසික 52කට රූප 28ට ඊළඟට නිර්වාණ ධාතුවට සහ ප්‍රඥප්තියට ඊළඟට ඊ අර ඒවා අරමුණු කරගෙන පහළ වෙන ප්‍රත්‍යඋප්පන්න ධර්ම ඒ තමයි සිත් 89යි චෛතසික 52යි. ඒකට නෙකින් දැනගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ කියන්නා වූ මේකේ ඔය ස්වභාවයක් තිබෙනවා. දැන් අපි මේ මෙතන තිබෙනවා ලස්සන විසජනීය එහෙම නැත්නම් වීතියක් ගැන කියවෙනවා. මේක හරීම ලස්සන වචනයක්. පදයක්. බලන්න කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චයේන පච්චයෝ. පාලි භාෂාවෙන් තිබෙන්නේ කුසලෝ ධම්මෝ කුසල ධර්මයක් කුසලස්ස ධම්මස්ස තවත් කුසල ධර්මයකට පහළ වෙන්න අරමුණක් හැටියට ප්‍රත්‍යක් වෙනවා. ආරම්ම ප්‍රත්‍යයෙන් අරමුණු වීමේ ගුණස්වභාවයෙන් ඒ ආරම් ප්‍රතිශක්තිය උපකාරයක් වෙනවා. ඔක ඔක ඔය ඔය තමයි කියන්නේ. දැන් මේක අපි මේ බලමු පොඩ්ඩක් ඔක කොහොමද වෙන්නේ කියලා. දැන් මේ කුස වීතියක් තියෙන්නේ. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස් ආරම්මන පච්චයේන පච්චයෝ. මේ කුසල ධර්ම කියලා කියන්නේ මොනවද? කුසල ධර්ම කියලා කියන්නේ සිත් සහ චෛතසික ටික. දැන් අපි බලමු මොනවද ඒවා කියලා. දැන් කුසල ධර්ම කියලා කියනවා කාමාවචර කුසල් සිත් තියෙනවා. අටක්. රූපාවචර කුසල් සිත් තියෙනවා පහක්. අරූපාවචර කුසල් තියෙනවා හතරක්. ඊළඟට ලෝකෝත්තර කුසල් තියෙනවා හතරක්. විදිහට දැන් කුසල කුසල හැටියට සලකන්නා වූ ධර්ම ස්වභාව ටිකක් තියෙනවා. දැන් මේ කුසලෝ ධම්මෝ කියලා කියනකොට මේ කුසල ධම්ම කියලා කියනකොට ඔය කාමාවචර සිත සිත් 8 සහ ඒ වගේ ඇතුළේ වැඩ කරන චෛතසික 38 රූපාවචර සිතා ඒ වගේ වැඩ කරන කුසල මේ චෛතසික අරූපාවචර කුසල සිත් 4 සහ ඒ වගේ වැඩ කරන චෛතසික ටික ලෝකෝත්තර මාර්ග සිත් 4 සහ ඒ වගේ වැඩ කරන චෛතසික ටික තමයි ගණන් ගන්නේ දැන් මේ මේක කියන්නේ කුසල ධර්මයක් සිද්ධ කරලා ඊට පස්සේ කුසල ධර්මයක්ම අරමුණු වෙනවා මේ අනේ අර චිත්තචෛසික ධර්මයක් පහළ වෙනවා. අපි මේක මේ විදිහට තේරුම් ගන්න. ලස්සනට විස්තර කරනවා දානං දත්වා තං පච්චවෙක්කති සීලං සමාදිත්වා තං පච්චවෙක්කති ඊළඟට උපෝසත කම්මං කତ୍වා තං පච්චවෙක්කති පුබ්බේ සුචින්නානි පච්චවෙක්කති ඥානා වුට්ඨිත්වා ඥානම් පච්චවෙක්කති කියලා කියන්නේ. ඒ කියන්නේ දානයක් දීලා දානී ඒ පින්කම දාන චේතනාව නැවත හිතින් අරමුණු කරලා හිතනවා. සීලයක් සමාදන් වුණා ඒක නැවත ප්‍රතිවීක්ෂා කරනවා. පොය සමාදන් වෙලා සීල් සමාදන් වෙලා එය නැවත ප්‍රතිවීක්ෂා කරනවා. ඉස්සර වෙලා කරා වූ හොඳ දේවල් නැවත හොඳ ගුණ දේවල් ප්‍රතිවීක්ෂා කරනවා. බලන්න දානං දත්වා සම්පච්ච වෙකේ දානමේ පින්කමක් සිද්ධ කරලා පරිත්‍යාගයක් ඒ වාගේම පැවරීමක් අතහැරීමක් සිද්ධ කරනවා. ඒ සිද්ධ කරන වෙලාවේදී අලෝභ චේතනාව ප්‍රධාන වෙනවා. අලෝභයත් එක්ක චේතනා ප්‍රධාන වෙලා කාමාවචර කුසාසිත අටෙන් එකක් පහළ වෙනවනේ. දානේ දෙනකොට කාමාවචර කුසාසිත අටෙන් එකක් පහළ වෙනවා. ඒ කාමාවචර කුසාසිත අටෙන් අටින් තමයි මේ දානමේ දාණය දීම සිද්ධ වෙන්නේ යම්කිසි කෙනෙක් දානයක් දෙන්න සූදානම් වෙනවා ආහාර පාන පරිස්කාර සිවුරු පිළිකර දැහැන් පිළිත් කිලම්පස ආදී දේවල් ඒව තියාගන්න ළඟින් දැන් මේ මේවට කියනවා දාන වස්තු කියලා ආහාර පාන කිම්බිලම්බස බෙහෙත්යේ සිවුරු පරිස්කාර ආදී ඒවල් දැන් මේ දාන වස්තු දාන වස්තු කියලා කියන්නේ බාහිර දෙයක් මේ දාන වස්තු උපකාර වෙලා තමයි අර අතහැරීම කියන එක සිද්ධ වෙන්නේ මේවට තිබෙන බැඳීම අයින් වෙලා අතහැරලා යනවා ඒ වෙලාවට සිද්ධ වෙන්නේ අර කුසල චේතනා අටෙන් එකක් පහළ වෙලා ක්‍රියාත්මක වීම වශයෙන් තමයි මේ ටිකේ තිබෙන බැඳීම අයිතිකාරත්වය මගේකම සියල්ලම අතහැරිලා ගැලවිලා අහකට යන්නේ. එතකොට මේ විදිහට දානයක් දෙන වෙලාවේදී දාණය සිද්ධ වෙන්නේ ඇත්තටම හිත ඇතුලේ. ඒ කියන්නේ අලෝභ අලෝභ සාගත අර කුසාසිත අට සහ චෛතසික ධර්ම ටික තමයි පිළිවෙලට පාර වෙන්නේ. ගන්නවා නම් එකක් එකක් ගන්න ගන්න ඕනේ. දැන් මේක කෑම බීම. සිවුරු පිළිකර නොඑක ආකාරයේ දාණයට යොදාගත්ත වස්තු. මේවා දැන් අතහැරිනකොට අතහැරෙන්නේ චිත්ත වීති පහළ වෙලා ඕක එකපාරම ටකස් ගාලා එක සිත්වේදකින් වෙන්නේ නැහැ. ඕක දැන් අතහරිනකොට පරිත්‍යාග චේතනාව ඇතිවෙන්න ගොඩාක් චිත්ත වීති ඔය පහළ වෙනවා. ඒ තමයි අපි කියපේට භවංග ඊට පස්සේ භවංග ඊට පස්සේ භවංග චලන ස්වභාවය ඒකේ උපච්ඡේදයේ ස්වභාවය ඊළඟට මනෝද්වාරා වර්ජනයක් කියන ඊළඟට පවා මේක ජවන්සිට පහළ වෙනවා. ඒ ජවන් සිත් හරි තමයි මේක සිද්ධ වෙන්නේ ඔය මේ කුසල් සිත් අට එකක් එන්නේ. ඒකෙ තිබෙන්නා වූ චෛතසික ධර්මයක් තිබෙනවා. දැන් සදහයින් පිරිච්ච යම් කිසි කෙනෙක් කුසල් සිත් අට හරහා Tamanta අයිති වී තිබුණා වූ දෙයක් අතහැරලා දාන ක්‍රියාව සිද්ධ කරගෙන අවසන්. දැන් ඔන්න ඔය ජවන්සිත ආධාරයෙන් මේ අතහැරීම, බෙදීම, පැවරීම, පූජා කිරීම කොහොම ටික සිද්ධ වෙනවා හැම අවස්ථාවකදීම ඒකේ අතහැරීමේ චේතනා, පරිත්‍යාග චේතනා සිද්ධ වුණා. දැන් ඉවරයි මේක. දැන් මේ දානේ දීලා ඉවරයි. දැන් දානේ දීලා ඉවරුණාට පස්සේ අර දාන චේතනා සමුදාය දන් දෙන වෙලාවේ පහළ වූ දාන චේතනා සියල්ලක්ම වර්තමානයෙන් අතීතයට යනවා. දැන් අතීතයි. ඒක ක්‍රියාව කරන වෙලාවේදී වර්තමානයි. දැන් කොහොම ටික අතීතයට ගියා. විනාඩි 15කට කලින් දැන් මේ දාන චේතනාව සිද්ධ වුණේ. දැන් විනාඩි 15ක් විතර පරණයි මේක. දැන් මොකද කරන්නේ? මේ විනාඩි 15කට කලින් තමන් අර වස්තු ටික අතහැරීමට පරිත්‍යාග කිරීමට හිතින් ගලවා දැමීමට හිතින් ඉවත් කිරීමට යොදාගත් පහළ වෙච්ච සිටිවිලි ටිකක් තියෙනවා ඒ සිතිවිලි ටික පිළිබඳව සිදු කරපු දාණය පිළිබඳව දැන් විනාඩි 15කට පස්සේ මෙනෙහි කරනවා. ඒකට කියනවා ප්‍රතිවීක්ෂා කරනවායි කියලා. ඒකට කියනවා ප්‍රතිවීක්ෂා කරනවායි කියලා. එහෙම ප්‍රතිවීක්ෂා කරගෙන ප්‍රතිවීක්ෂා කරගෙන යනකොට ඒ ප්‍රතිවීක්ෂා හිත් පහළ වෙනවා. ඒවත් කුසල්සිත. ප්‍රතිවේක්ෂක කුසල් සිත්. ඒව පහළ වෙන්නේ අර කුසල මේ කාමාවචර කුසල් සිත් අටින් එකක්. ඔය පස්සේ විනාඩි 15කට පස්සේ දැන් අතීතයේ සිදුවෙච්ච දානමය පින්කම පැත්තට හරවපු ගමන් හිත විනාඩි 15කට කලින් සිද්ධ වෙච්ච ඒ සිතුවිලි ටික ධර්මාරම්මන හැටියට දැන් මේ ප්‍රතිවේක්ෂණ හිත් වලට අරමුණු වෙනවා. දැන් මේ වර්තමානයේ දැනට තියෙන ප්‍රතිවේක්ෂණ සිත් වලින් අර ටික දැන් හිතනවා, මෙනෙහි කරනවා, අරමුණු කරනවා. අරමුණු කරන වෙලාවේදී ඔය අතීත ටික මේ හිත් වලට අරමුණු වෙනවා ඒවා අරමුණු වෙවි දැන් මෙතන පහළ වෙනවා සිත් මේවා මොනවද මේවා මේ දැන් පහළ වෙන ප්‍රතිවේක්ෂණ කුසල් සිත් ටික සහ චෛතසික ටික සියල්ලක්ම කුසල ධර්ම කියලා කියනවා. දැන් මේ විලාවේදී පහළ වෙන කුසල ධර්මයේ ටික පහළ වීමට උදව් වෙන්නේ උපකාර වෙන්නේ අරමුණු හැටියට උපකාර වෙන්නේ මොනවද අර ඉස්සර වෙලා සිද්ධ කරා කළා වූ කුසල ධර්ම ටිකයි සමුදාය. කුසල ධර්ම සමුදායයි. දැන් ඒ කුසල ඒ දාන චේතනා ටිකයි. අන්න ඒ දාන චේතනා ටික තමයි ආරම්මන ප්‍රත්‍යයෙන් පත්‍ය වෙන්නේ වර්තමානයේට. ඒක නිසා තමයි කියන්නේ දානං දත්වා තම් පච්ච වේකති ඔය දානන් දත්තා තම් පච්චවික්කිතී කියලා කියනකොට එතන සිද්ධ වෙන්නේ මොකද්ද? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මනේ පච්චේන පච්චෝ විනාඩි 15කට ඉස්සලා සිද්ධ වුණේ කුසල ධර්මය. දැන් පහළ වෙන්නේ කුසල ධර්මය. ඉස්සර වෙලා පහළ වෙච්ච දානමේ කුසල ධර්මය දැන් වර්තමානයේ පහළ වෙන ප්‍රතිවේක්ෂණ කුසල චේතනාවන්ට ඒ කුසල ධර්මයන්ට ආරම්භ ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා. මේක තියෙන එක වචනේ. ඒක වචනේ ගන්න ඕන එක එකක් එක එකක් එක එකක් පාසාම ලියලා ලියලා ලියලා ගන්න ඕනේ. ඒක හිතකින් හිතකට ගන්න පුළුවන්. එක හිතක් එක හිතකට එක හිතක් එක හිතකට. ඒ විදිහට ගන්න ඕනේ. මේක මම මේ වෙලාවේ හැටියට මේ පින්වතුන්ට මේ කියන්නේ දැන් ඔය දානමේ කුසල චේතනාවක් අපිට අරමුණු කරන්න පුළුවන්. මේ තවත් එකක් සිද්ධ වෙනවා. මෙතනදී ඒ තමයි මේ මේ වර්තමානයේ පහළ වෙද්දී අතීතය ගැන හිතන අතීතයේ සිදුවෙච්ච දානමය පින්කම ගැන හිතන හිතුවිලි. ඒ සිතේ තිබෙනවා චෛතසික ධර්ම සමුදායක්. කුසල් සිතේ. එතකොට මේ ඒ චෛතසික ටිකේ තියෙනවා සද්ධා චෛතසිකය. කුසල වීර්ය චෛතසිකය. ඊළඟට ප්‍රඥා චෛතසිකය. අමෝහය හේවත් ප්‍රඥාව. ඒකාග්‍රතා චෛතසිකය. සති චෛතසිකය තියෙනවා. මේවා අනිත් ඒවත් එක්ක සංකලනය වෙලා හොඳට වැඩෙනවා. මේක හරි වටිනා දෙයක්. ආරම්මන ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. ඒක අවස්ථාවකදී මේ විශාඛාව වරාටක් කිල්ලනවා ලෞතර බුදුරජාණන් වහන්සේගෙන්. ඔබ සිද්ධ වෙන්නේ මිගාර මාතු ඒ කියන්නේ ඒ විශාඛාවගේ සිටු මාලිකාවේ බුදුරජාණන් වහන්සේගෙන් වරාටක් ඉල්ලනවා. මොකද්ද වරාට? ස්වාමීනි මට අවශ්‍යයි එක වරයක්. වික්ෂුන් වහන්සේලාට වැසිසලු වස්සික සාටික පූජා කරන්න අවශ්‍යයි. ඊළඟට ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරා තථාගතයන් වහන්සේලා වර ප්‍රදානය කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇහුවා මේ හේතුව ඊට පස්සේ කියනවා මට තථා පිටුන් වහන්සේලාට සංඝරත්නයට වැසිසළු පූජා කරන්න ඕනේ. ඒකට වරයක් දෙන්න. ආගන්තුක ස්වාමීන් වහන්සේලාට දානි දෙන්න ඕනේ. මට වරයක් දෙන්න. ගමන් යන ස්වාමීන් වහන්සේලාට ගමික බත දෙන්න ඕනේ. මට වරයක් දෙන්න. ගිලන් ස්වාමීන් වහන්සේලාට ගිලන් දානි දෙන්න ඕනේ. මට වරයක් දෙන්න. ගිලන් උපස්ථාන කරන ස්වාමින්වහන්සේලාට මට ගිලන් උපස්ථාන දෙන්න ඕන ඒක නිසා උපස්ථාන දායක දෙන්නපත් දෙන්න දානි දෙන්න ඕන මට වරයක් දෙන්න. බෙහෙත් පූජා කරන්න වරයක් දෙන්න. ඊළඟට කන පූජා කරන්න වරයක් දෙන්න. භික්ෂුණීන්ට මේ අර ක්‍රියා කරන්නට වරයක් දෙන්න කියලා. සලු. ඔය වගේ ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේ අහනවා මොනවා දැනගෙන මොනවා ආනිසංස හැටියට දැකලාද මේ විදිහේ ඉල්ලීමක් සිද්ධ කරන්නේ. ඒ වෙලාවේදී විසාඛාව කියනවා ස්වාමීනි මේවා සිද්ධ කරලා අවසානයේදී මම මේ ස්වාමීන් වහන්සේලාට දාන දීපු හැටි උපස්ථාන කරපු හැටි වැසිසලු ආදී දේවල් පූජා කරපු හැටි මම පස්සේ හිතනකොට හිතන්න හිතන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මගේ හිතට පුදුම සද්ධාාවක් සතුටක් ප්‍රමෝදයක් ප්‍රීතියක් ඇති වෙනවා. මගේ කය සැහැල්ලු වෙනවා. හිත සැහැල්ලු වෙනවා. හිත සමාධිගත වෙනවා. ඒ හිත එකතෙන් වෙනවා සමාධිගත වෙනවා. ඒ සමාධියත් එක්ක මම ඉන්ද්‍රිය භාවනාවක් වැඩුවා වෙනවා. කියලා කියනවා. මම මේ ආනසංසය දැකලා තමයි දැක්ලා ඒක විනිවිද තමයි මම මේ මේ අවසරය ඉල්ලන්නේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. බලන්න ප්‍රතිවේක්ෂණයේ තිබෙන්නා වූ වටිනාකම. දැන් විසාකාව දානමය පින්කම් සිද්ධ කරලා අතීතයට ගියා වූ දානමය පින්කම් පිළිබඳව වර්තමාන සිතුවිලි වලින් හොඳට මෙනෙහි කරනකොට වෙන්නේ මොකද්ද? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අරමුණු වීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වර්තමානයේ පහළ වෙන ඒවා ප්‍රත්‍යඋප්පන්නයි. වර්තමානයේ පහළ වෙන දේවල් ප්‍රත්‍යඋප්පන්නයි. ඉස්සෙල්ලා විච්චේව ආරම්භණය. ආරම්භන ශක්තියයි. කුසල ආරම්භණයෝ වර්තමානයේ තෙනකොට බලන්ද ඉන්ද්‍රිය ධර්ම පවා ඒකේ ගොඩ නැගෙනවා. ඉන්ද්‍රිය භාවනාවක් වෙනවයි කියලා කියන්නේ. මට ඒ ඉන්ද්‍රිය භාවනාව අවශ්‍යයි. මේක පටලවා ගන්න හොඳ නෑ. මේ ඉන්ද්‍රිය භාවනාව කියලා මෙතන කියන්නේ ඉන්ද්‍රිය ධර්ම වැඩිම වශයෙන් අර මජ්ක්‍ධිම නිකායේ තිබෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා එකක. ඒකේ තියෙන්නේ මේ ඒකේ තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරය හිත කියනා වූ ධර්ම වල තිබෙනා වූ වැලීම් වශයෙන් පවතින. ඒ මෙනෙහි කිරීමයි මේකයි පටලව ගන්න හොඳ නැහැ. මෙතන තිබෙන ආධ්‍යාත්මික සද්ධා වීර්ය සත්‍යමාදි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් වැඩි වීම, බල ධර්මයන් වැඩි වීම, උච්චාංග ධර්මයන් වැඩි වීම. දැන් මේ ප්‍රතිවීක්ෂණී තිබෙනා වූ සිත් ඊළඟට ප්‍රත්‍යු ප්‍රතිවීක්ෂණයි තිබෙනා සිත් වලට අරමුණු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන හැටි. සී ඊළඟට කියනවා සීලං සමාධිත්වා සම්පච්ච වෙක්කති සීලය කියන්නේ මොකද්ද? කුසල උදන්. සීලය සමාදන් වෙනවා. ඊට පස්සේ සමාදාන වෙලා ඊට පස්සේ තම් පච්ච වේකේති. පස්සේ නැවත සිතුවිලි වලින් සිත් වේලි වලින් ඒක මෙනෙහි කරනවා. ඊළඟට මේ සීලය එක එක්කෙනාගේ හැටියට තියෙනවා ගිහිපින් උතුම්ගේ හැටියට පංච සීලයේ තිබෙනවා. ඒක නිතර තියාගන්න ඕන එකක්. ඊළඟට උපෝසත දවසේදී අටාංග සීලය තිබෙනවා. ඊළඟට දසශීල් තිබෙනවා සාමනීර සීල් තිබෙනවා උපසම්පදා සීලය තියෙනවා මේ සමාදන් වෙච්ච සීල සමාදන් වෙනකොට ඒවා කුසල චේතනාවන්ගෙන් තමයි සමාදන් වන්නේ ඒ කියන්නේ කුසල් සිත්විලින් සමාදන් වන්නේ මම මේ මේ දේ කරන්නේ මේ මේ දේ කරන්නේ කියලා මේ හිතට හැඟීමකින් යුක්තව සමාදන් වෙන එකයි හැබැයි ඔය දැන් සමාදන් වෙන ඔය පංචශීලයේ එහෙම හරියටම සීලේ සමාදන් වෙනවා කියලා කියන්න බෑ. ඒකට කියන්නේ සිය සමාදන් වෙනවා කියලා වචනය ප්‍රකාශ කළත් එතනදී තියෙන්නේ වාක්‍ය සත්‍යයනා කිරීම මාත්‍රයක් පමණයි. වාක්‍ය සත්‍යයනා කිරී වාක්‍ය කීමයි සමාදානයයි කියලා කියන්නේ දෙකක්. මේ සමහර විට සිහියක් කල්පනාවක් නැතුව Taman අර කියන්නා වූ නිසා ආඳුරු කියන නිසා ඒ pāli වාක්‍ය කියන කිසිම හැඟීමක් නැහැ. ඒක සමාදාන ගණේට නියම සමාදාන ගණයට අයිති කරන්න බෑ. මම සතුන් මැරීමෙන් වළකිනවා. මම සතුන් මරන්නේ නැහැ. කෙනෙකුගේ ජීවිතයක් නැති කරන්නේ නැහැ. මේ විදිහට කෙනෙකුට දෙයක් කරන්න නැහැ කියන හැඟීමෙන් කරනකොට තමයි අර කුසල චේතනාවකින් කුසල සිතුවිල්ලක සිතකින් සමාදන් වන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? භවංග භවංග චලන උපච්ඡේද මනෝද්වාරාවජන ඊළඟට අර සත්‍යයනා කිරීම වශයෙන් කරනකොට අදිෂ්ඨාන කරගන්නකොට කුසල් සිත් අටෙන් එකක් ඇවිල්ලා ඒක ස්ථාපණය වෙනවා. මම මේ දේ කරන්නේ නැහැ කියලා ඔන්න සමාදන් වුණා. ඊට පස්සේ සමාදන් වුණේ කුසල චේතනාවකින්. අදින්නා දානයත් ඒ වගේ කුසල චේතනා කුසල් සිතුවිල්ලකින් සමාදන් වුණේ. කාම මිත්‍යාචාරයෙන් වළකිනවා කියලා කුසල් සිතකින් සමාදන් වුණේ. බොරු කීමෙන් වැළකීම, සුරාපානෙන් වැළකීම ඔන්න ඔය පහම සමාදන් වුණේ එක සිතකින් නෙවෙයි සිත් පහකින්. ඉතින් මේ ටික සමාදන් වෙලා ඊළඟට අපි ඇතුල් කරගනිමු අටසිය කියලා අටසිය සමාදන් වෙලා දසසිය ගම්මු දසසිය සමාදන් වෙලා ඒකේ තිබෙනා වූ අර විකාල භෝජන නච්ච ගීත වාදිතේ බින්වීම මල්ගඳ විලවුන් දැරීමෙන් ඒ වාගේම තුන් ඇඟිලි වැලකීම රන්රිදී මුලමුදල් ඔය මුතුමැණික් ආදී පිළිගැනීමෙන් උසසුම් මාසුම් පාවිච්චි ඔක්කොගෙම අයින් වෙනවා අයින් වුණා කියලා ඉතින් දැන් මේ ඒවා ඒ දහසේ සමාදන් වීම අටසේ සමාදන් වීම පස් සිද්ධ කරලා පස්සේ ඒක මෙනෙහි කරනවා මෙනෙහි කරනකොට වර්තමානයයි ප්‍රතිවේක්ෂා කරනකොට වර්තමානයයි වර්තමානයේ පහළ වෙන්නේ හරි හොඳ කුසල් ධර්ම. කුසල ධර්ම. ඒ වර්තමානයේ පහළ වෙන්නා වූ කුසල් කුසල් සිත් කුසල චෛතසික කුසල් චිත්ත වීති පහළ වෙන්න ආරම්මන ප්‍රත්‍යයෙන් පුදුම ගැම්මකට බලයකට අරමුණු වෙනවා ඒ තමයි ඉස්සර වෙලා සමාදන් වෙච්ච අවස්ථාවේ පංචශීල අටශීල දසශීල ආදී ඒ සමාදානය අදිෂ්ඨානය ඒ අවස්ථාවේ පහළ වෙච්ච කුසල් සිත් එක්ක ඔක්කොම ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා චෛතසික ධර්මත් එක්ක. එතකොට ඒකෙන් කියන්නේ මොකද්ද? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන ප්‍රත්‍යයේට පච්චයෝ. ප්‍රත්‍ය ධර්ම මොනවද? අතීතයේ තියෙන දේවල්. ආරම්මන ප්‍රත්‍ය කරන්නේ ඒවා. දැන් වෙන්නේ මොකද්ද? ප්‍රත්‍ය උප්පන්න ධර්ම පහළ වෙනවා. ප්‍රත්‍ය උප්පන්න ධර්ම චිත්තචෛතසික ධර්ම මේ වෙලාවේ. දැන් ඔය කුසල ධර්මයක් කුසල ධර්මයට ආරම්භන ප්‍රති ප්‍රති වෙන්නේ ওই විදිහටයි. ඊළඟට තියෙනවා මේ දැන් ඕවා මේ නිත්‍ය පංචශීලය ඊළඟට තව එකක් තියෙනවා උපෝසතේ කරනවා. උපෝසතේ කියන එක මේමයි උපෝසතේ පෝයක් දවසක විශේෂ දවසක අදිෂ්ඨාන කරනවා පෝය අටසිල් ඊළඟට පෝය සීලේ සමාදන් වෙනකොට උපෝසත කම්මං කତ୍වා තං පච්ච වෙක්කති උපෝසත සීලය සමාදන් වෙනකොට ඒ චේතනාව කාමාවචර කුසල් සිත් වලින් එකක් ඉදිරිපත් වෙනවා ඊට පස්සේ ප්‍රතිවේක්ෂා කරනකොට නැවත කුසාසිත පහළ වෙනවා. දැන් අරමුණු වෙන්නේ පොහොයක් දවසක සිද්ධ කරපු ක්‍රියාව. උදේ හරි, දවල් හරි සමාදන් වෙච්ච ඒ සීලය. ඊළඟට ඒ සීලය වෙනුවෙන් ඇති කරපු දේ නාම ධර්ම ටික මේ වෙලාවේදී පහළ වෙනවා. එන්න අරමුණු කරනවා. දැන් මේ ඔය විදිහට අටසිල් පංචශීලයේ අටශීලයේ දසශීලයේ ඒ වාගේම ඒවා උපෝසත සීලය අරමුණු කරගෙන විශේෂයෙන්ම මේ උපෝසතයට ගන්න අටසිල් ඒ ටික අරමුණු කරගෙන සිත් පහළ වෙනවා. ඒවා පහළ වෙන්නා වූ සිත් සියල්ලක්ම ප්‍රතිඋප්පන්න ධර්ම ඊළඟට එතනදි සිද්ධ වෙන්නේ කුසල ධර්මයක් කුසල ධර්මයකට ආරම්භ ප්‍රත්‍යයෙන් ප්‍රතිවීමයි. තවත් ඉස්සරහට යන්න. තවත් ඉස්සරහට යනකොට පුබ්බේ සුචින්නානි පච්ච වෙක්කති. ඉස්සර වෙලා කලින් කළා වූ මොන මොනාරි හොඳ දේවල් තිබෙනවා. ඒක ඇවිල්ලා සුචින්නානි කියලා කියන්නේ සීල සමාදන් වීමක්, දානෙ දීමක්, කෙනෙකුට උදව් කිරීමක්, ඒ වගේම උපකාරයක් කිරීමක් හොඳයි කියලා සම්මත මොනවා හරි දෙයක් මේ හිතක් ඉදිරිපත් කරගෙන කරනවා. හිත හොඳ හොඳ දෙයක් කරනවා. ඒ සෑම දෙයක්ම පස්සේ සිතකින් ප්‍රතිවීක්ෂා කිරීමෙන් ප්‍රතිවීක්ෂා කරමින් ඒව ගැන හිතන මෙනෙහි කරනවා. දැන් ඔය බුද්ධ දේශනාවේ කරපු හොඳ දේවල් හිතීම මෙනෙහි කිරීම හරියට අගය කරනවා. හේතුව ඒකේ ශක්තිය තව තව තව තව බලවත් වෙවි බලවත් වෙවි ඉස්සරහට යනවා. එහෙම එකක් තියෙනවා. ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රතිවීම ප්‍රතිවිවි මේ ඉස්සර වෙලා කරා වූ ටික නැවත අරමුණු වශයෙන් මේ පස්සේ පස්සේවට උපකාර වෙනවා. ඊළඟට තියෙනවා තවත් එකක් ඒ තමයි ඥාන උක්තහිත්වා ඥානං පච්ච වේක්කති කියනවා දැන් අර ඉස්සර වෙලා කියපු ටික අපි කරුණු හතරක් කිව්වා ඥානං දත්වා තම් පච්ච වේක්කති සීලං සමාධිත්වා සම්පච්ච වෙක්කති උපෝසත කම්මං කත්වා සම්පච්ච වෙක්කති පුබ්බේසු චින්නානි පච්ච වෙක්කති කියලා ඔය විදිහට කාමනාමචර ඔබ කරපු වැඩ ටිකක් පිළිබඳව තමයි ඔය ඔය ටිකෙන් ප්‍රධාන වශයෙන් කියන්නේ දැන් තියෙනවා එතන ඒකේ තියෙන්නේ ඥාන උත්තරීත්වා ඥානං පච්ච වෙක්කති කියලා කියනවා ඥාන ඥාන කියලා කියන්නේ කුසල ධර්ම. ධ්‍යාන කුසල. ඒක මහග්ගද කුසල. ඒක පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක රූපාරූප ප්‍රඥාවක් නේ. ඒ ධ්‍යාන වලට සමවදින. ධ්‍යාන වලට සමවැදිලා ධ්‍යාන තුලට ගිහිල්ලා ඒකේ ඉඳලා ඊට පස්සේ ධානයෙන් ආපහු එළියට ඇවිල්ලා ඒවා මෙනෙහි කරනවා ප්‍රතිවීක්ෂා කරනවා ඒ ප්‍රතිවීක්ෂා කරන්නේ කාමාවචර කුසාසිත තුලින් කාමාවචර කුසාසිත තුලින් කාමාවචර කුසාසිත කියලා කියන්නේ මේ වෙලාවේදී ප්‍රතිවීක්ෂණ සිත් ඒව ප්‍රතිඋප්පන්නයි ඒ ප්‍රතිඋපාන සිත් වලට ආරමුණු අරමුණු වෙන්නේ ඉස්සර වෙලා ධානයේ තිබෙන ಗುಣ. ධාන සිත ධාන ධර්ම. උදාහරණයක් ඇට ගත්තොත් එය පළවෙනි ධානය. පළවෙනි ධානය ආ ලබාගෙන ඒ පළවෙනි ධානයේට ඇතුල් වෙනවා. ඒකට කියනවා සමවදිනවා කියලා. ධානයේ වඩනවා. ඉතින් ධානයට සමවදිනවා. ධානයක් ඇතුලේ ඉඳද්දී කෙනෙකුගේ හිත වෙන කොහේටවත් යන්නේ ශබ්ද බද්ද වලට යන්නේ නැහැ. රූප ආරම්මන කරන්නේ නැහැ. ඒ මොනුත් ඒක ධානයක් වෙන්නේ නැහැ. දැන් ධානයේ ඉඳලා යා එළියට ආපු ගමන් වෙන පරිසරයක්. ඒ කියන්නේ හිත ධානා අරමුණෙන් අයින් වුණා. කියන එකනේ. ධානයකට යන අරමුණක් තියෙන්න ඕනේ. ඒ ධානය සිත්තික ඔක්කොම ධාන අරමුණත් එක්ක ගැට ගැහි එකට ක්‍රියාත්මක වෙන තාක්කල් ඒකට කියන ධාන කියලා. ඊළඟට එතනින් ධානයෙන් එළියට ආවන් පස්සේ ධාන සිත් නෙවෙයි දැන් තියෙන්නේ කාමාවචර කුසාසිත. ඒ කාමාවචර කුසාසිතයෙන් අර පරණ මේ කියා වූ ඊට කලින් සමා ක්‍රියාත්මක වූ සිත් ටික ඒ ධානයේ තුල නාම ධර්ම ටික හිත චෛතසික ඒවා මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට මෙනෙහි කරනට මෙනෙහි කරන්ද ඒවා හොඳට ආරම්භක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා පැහැදිලි වෙනවා. ඒ ඒවා මෙනෙහි වෙන්න මෙනෙහි කරන පත්‍යේක්ෂා සිත්තික තමයි පත්‍යුප්පන්න සිත්. එතකොට මේම කුසල ධර්ම. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියලා කියනවා මේ ධාන කුසල ටික කුසලය කාමාවචර ප්‍රතිවික්ෂණ කුසලයන්ට අරමුණු වීම වශයෙන් ප්‍රති වෙනවා කියන්නේ. දැන් ඕකේ මේ තිබෙනවා රූපාවචර ධාන සිත් හතරක් තියෙන සූත්‍ර ක්‍රමයකට නැත්නම් පහක් තිබෙනවා අරූපාවචර ධාන හතරක් තිබෙනවා මේ හැම එකක්ම හැම එකකම කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චයෙන් පච්චය කියන වාක්‍ය දර ගන්නවා මේ ප්‍රත්‍ය ශක්තිය තිබෙනා වූ ධර්ම ප්‍රතිඋප්පන්න ධර්ම වශයෙන්. තව එකක් තමයි අපි මෙහෙම මෙහෙම හිතමු. දැන් මේ අපි මේ වෙලාවේ මේ වෙලාවේ ධානයයකට සමවදිනවා කියලා උදාහරණයක් හැටියට. ඒ වෙලාවේ ධානයයකට සමවදිනකොට ඒ ධානයට සමවදින වෙලාවෙම මේ ආරම්භ ප්‍රත්‍යයයි ප්‍රත්‍යুৎপন্ন ධර්මයේ දෙකම එකට සිද්ධ වෙන්නේ හැබැයි ඒක අතීතයට ගියාට පස්සේ ඊට පස්සේ නැවත හිතකින් හිතනකොට තමයි ඒක සිද්ධ වෙන්නේ. හැබැයි මෙහෙම එකක් වෙනවා. ඒ තමයි පරසිත දකිනා නුවණ තිබෙනා වූ කෙනෙක් පරචිත්ත විඥාන ඥානෙ තිබෙනා වූ කෙනෙක් ඒ සිත්ෙන් තවත් කෙනෙකුගේ හිතක් දකිනවා. එතකොට පේනවා මේ එයා ධානයකට ඇතුල් වෙලා ඉන්නේ කියලා. ධානයේ හිත තියෙනවා ඒ වෙලාවේ. එතකොට එයාට අනිත් කෙනෙකුගේ කුසල සිතක් කුසල ධර්මයක් මේ වායර වශයෙන් කුසල ධර්මයක් මෙයාගේ අර පරචිත්ත විඥාන ඥාණයට වෙනීමට උදව් වෙන උපකාර වෙනවා කුසලෝ ධම්මෝ කුසලස ධම්මස්ස ආරම්මන් ප්‍රත්‍යපත්ති ආරම්මන් පච්චේන පච්චේ ඉතින් ඔය විදිහට බලන්න පුළුවන් හැබැයි මේ වෙලාවෙම Tamange හිතට එක වෙලාවෙ දෙකක් කරන්න බෑ ඒක ඇති වෙලා ඊළඟට අතීතයට ගියයින් පස්සේ අතීතයට යනවත් එක්කම ඒක ආරම්භන ශක්තියක් ඒක ඉතුරු වෙනවා. ගුණ සභාවක් මත හැම දෙයක්ම අතීතය අනාගතය වර්තමානයේ චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥාති මේ සෑම දෙයක්ම අරමුණු කරන්න පුළුවන්. ඉතින් මේ කිව්වේ තියාගෙන යන්නේ කුසල ධම්මෝ කුසලස්ස ධම්මස්ස කියන කොටස. අනිත් එක ඔය වගේම තමයි. දැන් සීක පුද්ගලයෝ ඉන්නවා. සීක පුද්ගලයන්ට සීක පුද්ගලයෝ කියලා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි ඒ උත්තමිය ඊළඟට මාර්ගයේ සිතේ සහ ඵලසිත මාර්ගසිතට අනුකූලව කටයුතු කරන සහ ඵලසිතට යෙදී ඉන්නා වූ උත්මය. ඉතින් මේ සෛක්ෂ පුජ්‍යයන් වහන්සේලා උන්වහන්සේලා මේ ගෝත්‍ර බුසිත කියලා තියෙන ඔය මාර්ගසිතට කලින් පහළ වෙන චිත්තස් ස්වභාවයක්. ඒ සිත ඒ සිත අරමුණු කරනවා. කාමාවචර කුසාසිතකින් ඒක අරමුණු වෙනවා. ඒ ගෝත්‍ර භුක්සිත ප්‍රතිවේක්ෂා කරනකොට කාමාවචර සිතකින් කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම ප්‍රතිම් ප්‍රති වෙනවා කියලා කියනවා. ඊළඟට මේ අර මේ ඒකේ තියෙනවා තව මේ පිරිසුදු වී යන ආකාරය ගෝත්‍ර භූසිත ඊට පස්සේ මාර්ගසිත ඊළඟට ඒකේ තිබෙන්නා වූ ඵලසිත මේවා පහළ වෙනවා ඒවත් කුසල ධර්ම නිසා ඒ කුසල ධර්ම නිසා ඒ ධර්ම පස්සේ පස්සේ සිත් වලට හැබැයි ඒ මේකේ වරද මේකේ තියෙන මෙතනදී පරිස්සම් වෙන්න ඕනේ. මේ ඒක කාරණයක් ඒ තමයි ගෝත්‍ර භූසිත ප්‍රමාර්ගසිතට ඵලසිතට අරමුණු වෙන දේවලුයි ප්‍රතිවේක්ෂා සිතට අරමුණු වෙන දේවලුයි වෙනස්. කෙනෙකුට පටල වෙන්න පුළුවන්. ගෝත්‍ර භූසිත හැරියන ගෝත්‍රයෙන් බින්වන සිතක්. උසස් තත්ත්වයට පත් කර යන සිතක්. මාර්ග සිත නිවන් අරමුණු කරන සිතක්. ඇත්ත වශයෙන්ම මේ ඉස්සෙල්ලා වෙලාම නිවන ස්පර්ශ වෙන්නේ ගෝත්‍ර භූය. හැබැයි නිවනේ කෙලෙස් මේ හොඳටම අහු වෙන්නේ මාර්ග සිතට. ඵලසිතක් කරන්නේ මොකද්ද? නිවන අරමුණු කරනවා. මේ ගෝත්‍ර භූසිතට, මාර්ගසිතට, ඵලසිතට තුනටම ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රති වෙන්නේ නිර්වාණ ධාතුවයි. ඉතින් ඒ සයික්ෂන් වහන්සේලා නිවන් අරමුණු කරපු හිත ඉතින් ඒ වෙලාවේ ටික වෙලාවක් ඉඳලා ඉතින් නිවන් අරමුණු කිරීමෙන් අනිත් පැත්තට හැරෙනවා. ඊළඟට හේතු ඵල පැත්තට යනවා. ඊට පස්සේ සිතකින් පහළ වෙන්නේ කාමාවචර සිතක්. ඒ කාමාවචර සිතෙන් සිතට බෑ නිවන් අරමුණු කරන්න. කාමාවචර සිතට නිවන් අරමුණු වෙන්නේ නැහැ. කාමාවචර සිතට පුළුවන්කම තිබෙන්නේ ඉස්සෙල්ලා කලින් පහළ වෙච්ච නිවන් අරමුණු කරපු හිත් ටික බලන්න. එහෙම එකක් තියෙනවා. ඒ හිත බලන්න පුළුවන්. ඒ හිත් එකෙන් දැකපු දේ බලන්න බෑ. ඒක නිසා මෙතනදී ඉස්සර වෙලා පහළ වෙච්ච ගෝත්‍ර වූ ඒ සිත් පස්සේ පහළ වෙන්නා වූ ප්‍රතිවීක්ෂා සිතකට ඥාන සම්පයුක්ත වෙච්ච ප්‍රතිවීක්ෂා සිතට කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන ප්‍රත්‍යයෙන් පත්‍යෝ කියන ආකාරයෙන් පත්‍ය වෙනවා. අරමුණු වෙනවා මේක තමයි මේ ඔය ධර්ම වලට ධර්ම අරමුණු වෙනවා ප්‍රත්‍ය වෙනවා කියන කතාවේ මෙතෙන්ට කෙටි ටික. සමාන සමාන කියන පොඩ්ඩක් අප්නා කියලා තියෙනවා. තව තියෙනවා ගොඩක් කියන්න මේකේ. ඒ තමයි එකම ලෝකෝත්තර ස්ථානය ගැන කියනකොට අපිට ගෝත්‍ර භූ කොටස දැනගන්න ඕනේ. පිරිසුදු වීම කොටස දැනගන්න ඕනේ. ඊළඟට අර මේ මාර්ගයේ අවස්ථාවේදී ඵල අවස්ථාවේදී නැගී හිටියෙන් පස්සේ සිද්ධ වෙන කොටස දැනගන්න. ඒකේ විශේෂයෙන්ම තියෙන්නේ මෙහෙමයි. මම කිව්වේ දැන් අරමුණු අරමුණු කිරීමට තිබෙනවා මාර්ග චිත්ත වීතියකින් අරමුණු කරන අරමුණු තියෙනවා. මාර්ග චිත්ත වීතියක ප්‍රධාන චිත්තික තමයි මාර්ග සහ ඵල චිත්ත ඊට කලින් තියෙන්නේ හැරී යන්නා වූ ගෝත්‍ර භූසිත. මේවට අරමුණු වෙන්නේ නාම රූප ධර්ම නෙවෙයි. කවදාකවත් ගෝත්‍ර භූසිතකට මාර්ගසිතකට ඵලසිතකට නාම රූප ධර්ම අරමුණු වෙන්නේ නාම රූප අරමුණු වෙන්නේ ඊට කලින් මේ සිත්වලට අරමුණු වෙන්නේ පිරිසිදු නිර්වාණ ධාතුව. ඒ නිර්වාණ ධාතුව නිර්වාණ ධාතුව අරමුණු වෙන්න අරමුණු වෙලා ඊට පස්සේ අපි හිතමු නිවන් අරමුණු කළා වූ ඒ හිත එච්චර වෙලාවක් තියන්නේ නැවත පල්ලයට වැටෙනවා මේ කියන්නේ පරිවර්තනය වෙනවා කුසල කාමාවචර කුසාසිත පහළ වෙනා පස්සේ ඒව ප්‍රතිවීක්ෂණයි. ඒ ප්‍රතිවීක්ෂණ සිතුවිලි වලට නිවන් අරමුණු වෙන්නේ නැහැ. හේතුව මේවා කාමාවචර සිතුවිලිනේ, සිත්නේ. නිවන් අරමුණු කරන්නේ උත්තර වූ මාර්ග ඵල සිත්වලින්. හැබැයි ඒ සිත්වලට පස්සේ ප්‍රතිවේක්ෂා කරනකොට පහළ වෙන්නේ ඒ සිත් වලින් දැකපු දේ නෙවෙයි ඒ සිත් ටිකයි. ඒක නිසා මේ දැන් මාර්ග සිත් අරමුණු කරන් මාර්ග සිත් පිළිබඳව දැනී ගිය ආකාරයක් තියෙන්නේ දැන්. ඉස්සර වෙලා පහළ වෙච්ච සිතක් අරමුණු කරනවා කියන එක නේ කියන්නේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි මාර්ග චිත්තයන් ගැන ප්‍රතිවික්ෂා කරනවා. ඒ තමයි ඥාන සම්පයුක්ත මහා කුසල චිත්තය වලින් කරන්නේ. එතකොට ඒ ඒවා මේ ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා කාමාවචර කුසල සිත් වලට. ඒක නිසා තමයි කියන්නේ කුසලෝ ධම්මෝ කුසලස ධම්මස්ස ආරම්මන පච්චයේන පච්චය කියලා. ඒක තිබෙනවා ගෝත්‍ර භව අවස්ථා, සීකාව මේ පිරිසුදු වීම අවස්ථාව ඊළඟට මාර්ගයෙන් නැගිටලා ප්‍රතිවේක්ෂා කරන අවස්ථාව ඊළඟට තව තියෙනවා ඉස්සරහට යනකොට මේ කුසල ධර්මයන් කුසල ධර්මයන්ට ප්‍රති වෙනවා විපස්සනා අවස්ථාව. විපස්සනා අවස්ථාව කියලා කියන්නේ ඒකට ඉතින් ආර්ය භාවයටපත් වෙන්න ඕනේ නැහැ. ඒක ඇවිල්ලා විපස්සනා කිරීම වශයෙන් ලෞකික කියන්නේ පුතත්ජන කෙනෙක් හෝ වේවා එහෙම නැත්නම් මාර්ග අවස්ථාවේ මාර්ග ඵල අවබෝධ කරගත්ත සයික්සජරේ කුත්තමේ කෝ වේවා. ඉතින් පහළ වෙච්ච ඒ සිත් මේ විදිහට කරනවා. ඒ තමයි සික්ඛාව පුදුජනාව කුසලං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සන්ති. දැන් කුසල් සිතක් පහළ වෙච්ච කුසල් සිතක් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් එයා නැවත නැවත වෙන බලනවා. ඒ බලන්නේ කුසල් සිත් වශයෙන් කුසල් සිතක තිබෙනා වූ ලක්ෂණ වශයෙන්. ඒ ලක්ෂණ වශයෙන් එහෙම බලනකොට ඒක කියනවා ඒ බැලීම කරන්නේ විදර්ශනා කුසල් සිත් වලින්. විපස්සනා කරන කුසල් සිත් වලින්. ඒ විපස්සනා කරන වෙලාවේදී විපස් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනා වූ ඒ ලක්ෂණයන් මෙනෙහි කරපු ඒ කුසල් සිත් ටික ඊළඟට නැවත මෙනෙහි කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. එහෙම මෙනෙහි කරනකොට ඒ එතනදි පහළ වෙන්නේ පස්සේ පහළ වෙනවා ප්‍රතිවේක්ෂා කිරීම ආදි වශයෙන් කුසල ධර්මයක් කුසල ධර්මයකට ඉස්සර වෙලා විපස්සනා කරපු සිත පස්සේ ප්‍රතිවික්ෂා සිතට හොඳට අරමුණු වෙනවා. කුසල ධර්මයක් කුසල ධර්මයකට ප්‍රති වෙනවා කියලා කියන්නේ ඒකයි. අනිත් එක මේ විදර්ශනා කරන්නත් අවශ්‍යයි කාමාවචර කුසල චිත්ත තීවි වීති. ඒ කුසල එතකොට විපස්සනා කරන්නට ඒ කුසල් චිත්වලට අරමුණු හැටියට තිබෙන ඒ වගේ ලක්ෂණ ස්වභාවයක්. විපස්සනා කරන අවස්ථාවේදී එක හිතකින් නෙවෙයි විපස්සනා කරන්නේ මහා ගුඩකින්. චිත්ත වීති මහා ගුඩකින් චිත්ත වීති වල ඥාන සම්ප්‍රයුක්ත මේ සිත් තියෙනවා ඒ වගේ තමයි මෙනෙහි කරන්නේ. ඒ මෙනෙහි කරනකොට ඉතින් අරමුණු වෙන දේවල් ඉතින් රූප ලෝකේ අරූප ලෝකේ කාම ලෝකේ අපායේ හැමතැනම දේවල් නිර්වාණය අයිති වෙන්නේ නැහැ. මාර්ගඵල සිත් මෙනෙහි කරන්නේත් නැහැ. නමුත් ඒ අවස්ථාවේදී ඒ ඉස්සෙල්ලා ඒ වැඩේ කරපු ඒ විපස්සනාව කරපු සිත් පස්සේ මෙනෙහි කරුට ඒවා පසුපසු පහළ වෙන්නා වූ ප්‍රතිවේක්ෂණ චිත්තිත් වලට ආරම්භ ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා. එහෙම ගතියක් ඒකේ තියෙනවා. ඔය නිසා තමයි අපි කියනවා මේ සතිපට්ඨානෙ වැඩිීමේදී සතිපට්ඨානෙ වඩාගෙන යනකොට ඒ යම් කිසි හිතක් පහළ වුණාද ඒ හිත තක්කාල තව සිතකින් බලන්න කියලා. විපස්සනා කරනවා අනිත්‍යයි කියලා විපස්සනා කරනවා අනිත්‍යයි කියලා විපස්සනා කරපු හිත නැවත බලන බලනකොට ඒ විපස්සනා කරපු හිත ඩක්කාරම් පස්සේ සිතට අරමුණු වෙනවා. අර ඉස්සෙල්ලා සිතින් මේ වැඩේ කරා කියලා. ඊට පස්සෙත් කරන්න පුළුවන් මේ ඉතින් අර සිත බැලුවයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. එහෙම මෙනෙහි කරන්න පුළුවන්කම තියෙන්නේ ආරම්භපත්‍ය ප්‍රතිවීම ඒකේ තියෙන නිසා. මෙතන සිද්ධ වෙන්නේ ඇත්ත වශයෙන්ම අරමුණු ගැන කතා කරනවට වඩා මේකේ තියෙන්නේ කුසල ධර්මයක් කුසල ධර්මයකට ආරම්භන ප්‍රතිවීම පත්‍ය වෙනවා කියන මේ චිත්ත වීතිය සලකා ගැනීමයි. දැන් මේ වෙලාවේදී මම මේ හැබැයි ආරම සත්‍ය ගැන තව ගොඩාක් කියන්න තියෙනවා. ගොඩක් තියෙනවා. ඊටමත් ගැඹුරු ඒ වගේම ඊටමත් හරවත් ඊළඟට ඊටමත් වටිනා භාවනා භාවනාවක් හැටියට සම්පූර්ණානේ යොදා ගන්න පුළුවන් මාත්‍රිකා කාණ්ඩයක් තමයි මෙතන තියෙන්නේ. ඒක නිසා මේකේ කොටසක් කිව්වේ දැන් මේ පින්වතුන්ට කුසල ධර්මයක් කුසල ධර්මයක්කට අරමුණු වෙන ආකාරය ප්‍රති වෙන ආකාරය තව ගොඩක් තියෙනවා මම මේ වෙලාවේදී මේ පින්වතුන්ට මේ පිළිබඳව තව ටිකක් හිතන්න තව ටිකක් මෙනෙහි කරන්න අවස්ථාවක් සලසා දෙනවා ඉතින් මේ අද අපි ආරම්භ කරේ ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව එතකොට ආරම්මන ප්‍රත්‍යයේ ආරම්භන ප්‍රත්‍ය චිත්ත වීජ කතාව. චිත්ත මේ චිත්ත වීති කුසල චිත්ත වීති. එහෙම නැත්නම් විසර්ජන වාරයේ කොටස. මේ කතා කරන්නේ. ඒ නිසා අද ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පරමගාම්භීර වූ ධාමත්ම සූක්ෂම වූ වේගවත් ක්‍රියාත්මක වෙන්නා වූ ඒ ප්‍රඥාවෙන් ඒ වගේම ඒ ආරම්මන ස්වභාවයේ තිබෙන ආරම්මන ප්‍රත්‍ය ශක්තිය තිබෙනා වූ ඒ සිතුවිලි වල තිබෙනා වූ කුසල සිතුවිලි වල තිබෙනා වූ ධර්ම ස්වභාවයක් මේ කියවෙන්නේ කියුනේ ඒ නිසා ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ තාමත්ම වේගවත් සූක්ෂම දැකපු කොටසක අපි අපේ හිතට ගැළපෙන මට්ටමින් ඒ වාගේම අපේ හිතට යොමු කරගන්නට හසු කරගන්න පුළුවන් මට්ටමින් පමණක් අපි අරගෙනම කතා කරේ. එක එක්කෙනාගේ ඥාන මට්ටම ඥානයේ ප්‍රමාණය හරි වෙනස්. ඉතින් එක එක්කෙනාට තේරෙන්නේ පැටෙන්නේ එක එක මට්ටමටයි ප්‍රමාණයටයි එක එක උදාහරණ උපමාවත් එක. අද මේ විලාවේදී මේ පින්වතුන්ට මේ කියලා දීපු කොටස තවත් හොඳට මෙනෙහි කරගෙනට වැටේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කොටස හොඳට භාවනාවක් හැටියටත් ප්‍රායෝගිකව තමන්ගේ හිතට අරගෙන ඒ තුළින් මේ සංකත ධර්ම වල තිබෙන සිත කියන එක සංකත ධර්මයක්. ඒ වගේ වැඩ කරන්නා වූ චෛතසික ධර්ම සංකත ධර්මයක්. චිත්ත චෛතසික ඊළඟට රූප ධර්ම සංකත ධර්ම. මේ ධර්ම දුරට අවබෝධ කරගන්න මේ චිත්තචෛතසික රූප ධර්ම හොඳට අවබෝධ කරගෙන ඒ වගේම ඒව අරමුණු කරන්නා වූ කුසසිතුත් හොඳට අරමුණු කරගෙන අවබෝධ කරගෙන මේ කොටස් තුනෙන්ම අයින් වෙලා වෙනස් වෙලා පරම ශාන්ත වූ පරම ගාම්භීර වූ නිර්වාණ ධාතුව සෝසීම ආවෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තිරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං මම හිතන්නේ අදත් අපිට ඉතාමත්ම විශේෂ සුවිශේෂ වූ දේශනකට සවන් දෙන්න අවස්ථාව ලැබුණා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරනකොට මට සූත්‍ර පිටකෙමුත් යම් දෙයක් මතක් වුණා. ඒ තමයි චිර කතම්පි චිර භාසිතම්පි සරිත අනුස්සරිතා කියලා යම් තැනක සඳහන් වෙනවා. ස්වාමීන් වහන්සේ එතනදී ඒ ඒකෙමුත් තේරුම් කෙරෙන්නේ මේ දෙයමද කියලා වගේ හිතන ස්වාමීන් වහන්සේ වහන්සේට ඒකට එහෙම හිතන එක සුදුසුද කියලා පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. චිර කතම්පි චිර භාසිතම්පි ඒකත් ගන්න හේතුව මේ ඒක හැබැයි ගන්න හැබැයි මේක පේන වලට වෙනස් කරලා ගන්න. දැන් චිරකතම්පි කියලා කියනකොට ඉස්සර වෙලා කරපු දේවල් ඉස්සර වෙලා කියපු දේවල් හැබැයි ඒ ඉස්සර වෙලා කියපු දේවල් කරපු දේවල් සියල්ලක්ම කුසල් නම් පමණක් මේ වාක්‍යයට යොදලා ගන්නවා. කුසලෝ ධම්මෝ කුසලස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියලා. ඊළඟට ඒ කියපු දේවල් අකුසල නම් ඒක ගන්නවා කුසලෝ ධම්මෝ අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චය කියලා. හැබැයි ඒක යොදා ගන්න පුළුවන් විශේෂයෙන්ම ඒ කාරණය පුබ්බේ නිවාසානුසති කුසල අභිඥා ඒකට ප්‍රත්‍ය වෙන්නා වූ තැන තමයි ඕක කියවෙන්නේ. ඒක නිසා ඒක සූත්‍ර දේශනාවලත් ওই විදිහට තියෙනවා. මේ සූත්‍ර දේශනාවල තිබෙනවා මේ එකක් ඔය මේ හිත පුරුදු කරන්න එකක් තියෙනවා. හිත පුරුදු කරනවා කියලා කියන්නේ මතක් කිරීම පුරුදු කරනවා. මතක් කිරීම පුරුදු කිරීමේදී කියනවා මේ අපි කරපු කීපු දේවල් ඕනෑකමින් ඕනෑකමින් හිතලා හිතලා හිත මුදුරට ගන්න කියලා අරමුණු කිරීම වශයෙන් එහෙම අතීතයේ පිළිබඳව මෙනෙහි කරන්ට හිත උරු කරනකොට ඒ සිදුවීම් එක අපිට මතකය මතක් කිරීමේ ශක්තිය හිතට පුරු වෙනවා. හැබැයි තව එකක් තිබෙනවා ඒ තමයි කුසල ආරම්මණයක වශයෙන් මෙනෙහි කරන්නටත් ඕනේ. හැබැයි අකුසලයක් වෙනවා නම් කම්පනයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කනස්සල්ලක් දුකක් ඇති වෙන. ඒක නිසා උපේක්ෂා සහගත වෙන්න චිරකතම්පි චිරභාසිතම්පි කියන එක ඒ විදිහට ගලප ගන්න පුළුවන්. තිරුවන්සර. තිරුවන්සර සාමනාස ප්‍රමාණයෙන් ස්වාමීන් වහන්සේ දැන් මා අපි දැන් ඒක තේරුණා ස්වාමීන් වහන්සේ දැන් අර ඒ කියන්නේ දානයක් දෙනකොට දානයක් දීලා ඊට පස්සේ ඒක මතක් කරනකොට සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ දැන් අපි හිතමුකෝ දැන් පන්සලකට ගිහිල්ලා අපි දානයක් පිරිනැමුවා කියලා ස්වාමීන් වහන්සේ නමකට. එතකොට අපිට ඇත්තටම අපිට මතක් වෙනවා කියලා හරියට දැනෙන්නේ එතන තිබිච්ච ආහාර පාන ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ රූප සංඥාව ඒ වගේ දේවල් තමයි අපිට මතක් වෙනවා කියලා හැඟෙන්නේ. නමුත් දැන් මෙතන කියවෙන විදිහට ස්වාමීන් වහන්සේ මේ එතෙන්දී ඇත්තටම මේ අපි ඒ දාණය දීපු සිතත් ඒ වගේ මේ සිතේ තියෙන චෛතසිකක් තමයි අරමුණු හැටියට ප්‍රති වෙන්නේ කියන එක මෙතන සඳහන් වුණේ. නමුත් අපිට භෞතිකව දැනෙන්නේ මතක් වෙන්නේ ඒ රූප සංඥා ආදී වශයෙන් තමයි මතක් වෙන ස්වාමීන් වහන්සේ ඒක කොහොමද තවදුරටත් අපිට පැහැදිලි කරගන්නේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මේ ඒක සිද්ධ වෙන්නේ ඇති වෙන්නේ මේ අපිට වටපිටාවේ තිබිච්ච බාහිර ආරම්මන පරිසරයක් එක්ක බාහිර විත්සුන් වහන්සේලා දාන ශාලාව ඊළඟට වටපිටාවේ තිබිච්ච ආහාර පාන ඊළඟට ඒ භාජන ආදී දේවල් ඒවා තිබුණත් එතනදී ඒවා වටපිටාවේ තිබිච්ච තිබෙද්දී Tamante හිතට ෆීල් වෙච්ච ගතිය දැනෙච්ච ගතිය ඒ සැප වශයෙන් ඒ Tamante හැඟිච්ච ගතිය ඒක ඔයාසත කියලා දැනෙනවා ආනි ඒ විදිහට තමයි නාම ධර්ම දකින්නේ එහෙම නැතුව අර මේ දැන් අතීතයේ තිබෙනා වූ සිතුවිලි අර වගේ අයින් කරලා ගන්න බෑ. ඒක හරියට කියනවා නම් මේ මේ අතීතයේ කරපු ක්‍රියාවක හිත බලනවා කියලා කියන්නේ ඒ ක්‍රියාව මේ ඒ ක්‍රියාවට හිත කොහොමද කියන්නේ මෙහෙම අතීතයේ සිදුවෙච්ච අ දෙයක් කිරී කරපු දෙයක් කියපු දෙයක් සම්බන්ධයෙන් අපි නැවත පස්සේ හිතනකොට ඒ අරමුණු පරාසය ඒ භෞතික අරමුණු පරාසය අමතක කරලා ගලවලා සම්පූර්ණම මේ නිකන් බීරලාම නාම ධර්ම ටික එහෙම කරන්න බෑ අර පරිසරයේ තියෙද්දිම තමයි මේක අපි හිත බලන්නේ හරියට කියනවා රූපයක් රූපයක් රූපයක් පින්තූරයක් ඇඳලා තියෙනවා කැන්වස් එක බෝඩ් එකක ඒ බෝඩ් එක පැත්තට හරවලා බෝඩ් එක හිත යොමු කරලා ඒ එකම තමයි අර ඒකේ තියෙන රූපය අපි අත්විඳින්නේ ඒ වගේ එකක් මේක තියෙන්නේ. කවදාකවත්ම බෝඩ් එකකින් කැන්වස් එකකින් හිත සම්පූර්ණ අමතක කරලා ගලවලා අර රූපේටම මේ ඒක වෙන් කර ගන්න බෑ. අර පැත්තට හරවලා ඒකේ එහෙම තියෙද්දිම තමයි අපි මේ රූපේ දකින්නේ. ඒ වගේ අතීතයේ සිද්ධ වෙච්ච සිදු කරපු දානමය පින්කමක් සම්බන්ධයෙන් හිතන වෙලාවේදී ඒ පින්කම කරනකොට සිද්ධ වෙච්ච වටපිටාවේ ටික එහෙම තියෙන්නත් ඒ එකම තමයි ඒකේ අසහිත දකින්නේ. එහෙමයි සාරණ දකින්නේ තේරුම් ගන්න. එහෙමයි සාරණ ඒක යම් කිසි දෙකින් අර දැනීම් ස්වභාවයකින් දැනන බව තමයි එතනදී ගන්න වෙන්නේ ස්වාමීන් වහන්සේ විදිහට තමයි වහන්සේ අපිට කිව්වේ. ඔය දැනීම් දැනීම් ස්වභාවයක් තමයි. හිතට දැනෙන ගතියක් තියෙනවා. හිතට අපිට ෆීල් වෙච්ච ගතියක් තියෙනවා. ඒ ෆීල් වෙනකොට අපි අපේ හිත අරමුණු කරපු විදිහ අපිට තේරෙනවා. හොඳට හැබැයි ඒක හොඳම හොඳම තමයි මේ හිතින් හිත දකිනවා කියන වැඩේ කරගෙන යනකොට තමයි ඔක හොඳටම තේරෙන්නේ. අපි අපේ හිතින් අපේ හිත දකිනවා. අන්න එතකොට හොඳට තේරෙනවා. අනවයි ස්වාමීන් වහන්සේ මම තව එක ප්‍රශ්නයක් අහලා කල්යනා මිත්‍රන්ට යොමු වෙන්නම්. ස්වාමීන් වහන්සේ අර මාර්ග චිත්ත වීතිය අපි ගත්තාම Uh, දැන් සංස්කාර ධර්මයන් uh, දැන් අපි uh, භාවනාවකට යමක් ඒ ඒ චිත්ත වීතියේදී සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් ප්‍රකට වෙන ආකාරයකට ඒ විදර්ශනා වඩාගෙන වඩාගෙන යනකොට අර පරිකර්ම අනුලෝම ගෝත්‍රභූ ඒ ආකාරයෙන් යනකොට ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී දැන් පරිකර්ම කරන්නේ ඒ සංස්කාර ධර්මය තමයි අරමුණු කරගෙන තමයි ඒකේ අනිත්‍ය බලනවා වගේ අදහසක් තියෙන්නේ. එහෙම ගිහිල්ලා කොහොමද එකපාරම ගෝත්‍රභූ කියන කාමාවචර සිතෙන් නිර්වාණය කියන දේ අරමුණු වෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. නිර්වාණ සරණයි. කියනවා මේ එකක් සංස්කාරයන්ගේ ලක්ෂණ බලනවා කියන එක කාමාචර සිතුවිලිෙන් සිද්ධ වෙනවා හැබැයි මේ මේ අනුලෝම පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභූ කියන තැන මේවා මේ මේ වගේ මේ ඉස්සර වෙලාම ගැළවිලා යනවා අර සංස්කාර නිමිති කියලා જાතියක් තියෙනවා. සංස්කාර නිමිති ගැළවිලා යනවා. ඒ කියන්නේ ඊට පස්සේ බලන්නේ සංස්කාරයන්ගේ ස්වභාවය පමණයි. හරීම බ්‍රයිට් තැනක් විතර. ඊට පස්සේ මේ නිකන් ඔය ගෝත්‍ර භූසිතින් ගෝත්‍ර භූසිතින් කරන්නේ නිර්වාණීය පැත්තට නිකන් හැරි හැරුණා වගේ එකක්. නිකන් හච් එකක් වගේ විතරයි. හැබැයි මුකුත් වෙන දෙයක් කරන්න බෑ ගෝත්‍ර භූසිතේ. ඉතින් ගෝත්‍ර භූසිත නිකන් ඊට කලින් තිබිච්ච අනුලෝම කියන එක අනුලෝම කියන එකත් ඇවිල්ලා මේ අර ඉස්සරහට ගැළපෙන එකක් ඉස්සරහට සිද්ධ වෙන්නා වූ ඒක ඒ සිතුවිලි වලට ගැළපෙන්නා වූ ධර්ම ස්වභාවයකට ඇතිරිච්ච සිතක්. අනිත් එක ගෝත්‍ර භූසිත කියන එක ඇවිල්ලා ඉස්සෙච්චර වෙලාම පල්හැ මට්ටමේ කරගෙන බලාගෙන ඉඳපු ඉඳිල්ල පල්හැ තියෙන සෑම සිතුවිල්ලක් සිතක් ක්‍රේම ක්‍රේම සංස්කාරයන් පිළිබඳව නිමිති වශයෙන් හරි ලක්ෂණ වශයෙන් හරි බල බලා හිටපු එක. හැබැයි ජීවිතයක ඉස්සෙස්සර විලාම කියලා එවැනි තැනකින් ගැලවිච්ච එවැනි තැනක් අරමුණු කරලා හිත වෙන පැත්තකට බීරී ගියා කියන එක. එහෙ නැත්නම් පල්ලෑ සංස්කාර අරමුණු මෙනෙහි කරන ගෝත්‍රයෙන් අයින් වෙලා අයින් වුණා කියන තැන හිතක් තමයි මේ ගෝත්‍ර භූසිත කියලා කියන්නේ. ගෝත්‍ර භූසිත නිකන් නිවන පැත්තට හැරී ගියා වූ තච් වෙන හිතක් මිසක හැබැයි කෙලෙස් නැසන හිතක් නෙවෙයි. ඒකම පහළ වෙන්නා වූ මහා හයිය තිබෙන මහා බලය තිබෙන නිර්වාණය හොඳට ස්පර්ශ කරන දකින පළවෙනි හිත තමයි මාර්ගසිත කියලා කිය. ඒකෙන් තමයි හොඳට පූර්ණම දකින්නේ. පූර්ණව අහු වෙන්නේ. පූර්ණව පෙනෙන්නේ. පූර්ණ ආලෝකය ඇති වෙන්නේ. ඵලසිතේ නම් ප්‍රඥාවක් නෙවෙයි. ඉතින් මේ මේ කියන්නා වූ මේ ඇත්ත වශයෙන්ම නම් කරලා තිබුණාට නම් කරලා තිබුණාට මේවා මේ අර මාර්ග මාර්ගසිතයි ඵලසිතයි දෙක බේරලා ලෝකෝත්තර ශක්තිය ගොඩාක් තිබෙන්නා වූ සිත් හැටියට ඒ දෙක බේරලා මේ යොමු කරාට ඇත්ත වශයෙන් පල්ලහැට කාමාවචර සිත් කියලා නම් කරලා තිබුණාට ඒවා මේ අරවට අනුලෝම වෙච්ච අරවට දැන් ගැළපී යන්නා වූ හිත් මේ කාමාවචරයේ කියන තැන නම් තිබුණාට ඒක එහෙමම නෙවෙයි සංස්කාරයන්ගේ මේකෙවිල්ල මේ ඥාන සම්පයුක්ත භාවයේ ඉතාමත් ඉහළට ගියා වූ සිත් ඒක නිසා මේ කාමාවචර කියන නම තිබුණට මේවා සාමාන්‍ය සුළුපටු හිත් නෙවෙයි. අර ඔක ප්‍රශ්නේ වෙන්නේ අර කාමාචර කියන නම තියෙන හින්දායි. එහෙමයි සාන්න අපතේරුවන් සාන්න බොම්පින් ඔය කල්යන මිත්‍රී අවස්ථාව තියෙනවා ස්වාමීන් වහන්සේට යම් කිසි ප්‍රශ්නයක් හෝ අදහසක් යොමු කරන්න අවස්ථාවක් තියෙනවා දැන් තේරුවන් සරණයි සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්නේ සිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි මම ගිය සතියේ දානයක් දුන්නා එක දිගට භාවනා යෝගීව සිටි දවස් 7ක් යෝගාවචර පිළිසකටත් ස්වාමීන් වහන්සේලා පිළිසකටත්. ඉතින් මේ අවස්ථාවේ වැඩ සිටියා මේ භාවනා යෝගී විශ්වන් වහන්සේ නම උන්වහන්සේ දේශනා කරා විදර්ශනා ඥාන පිළිවෙල. ඉතින් ඒ අවස්ථාවේ අර ඔක්කොම දාන මාන ටික අමතක වෙලා මට ඒක දේශනා ශ්‍රවණය කරනකොට හිතුණා මේ ස්වාමීන් වහන්සේගේ දේශනාව හරිම වටිනවා මේක මේ අපේ මේ ශ්‍රවණක සිසිලසේ මේ අපේ පින්වතුන්ට කියා නම් හොඳයි නේද කියන ඉතින් මේ අරමුණ තමයි දැන් මේ සතියම මගේ හිතේ තිබුණේ. එතකොට මේ අරමුණ අරමුණට ස්වාමීන් වහන්සේ මගේ ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. ඔව් ඒ ඉස්සර වෙලා ඉස්සර වෙලා සිදුවෙච්ච දෙයක් පිළිබඳව නැවත අරමුණු වෙනකොට දැනට හිතක් පහළ වෙනවනේ අර පරණ එක මතක් වෙන. එතකොට දැනට පහළ වෙන සිත් ටික පහළ වෙන්නේ අර පරණ ටික අරමුණු වෙලා. ඒ පරණය වගේ තිබෙනවා ආරම්මන ප්‍රත්‍ය ශක්තිය. ඒක නිසා තමයි මේ ශක්තිය තියෙන හින්දා තමයි ඒව මතුවේවි මේ වර්තමාන හිතේ ගෑවි ගෑවි මේවට අරමුණු වෙන්නේ. ඒක නිසා වර්තමානයේ පහළ වෙන ටික ප්‍රත්‍ය උප්පන්නයි අතීතයේ පහළ වෙච්ච ටික ආරම්මන ප්‍රත්‍යයයි. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. තවත් කාටරි අවස්ථාවක් තියෙනවා. අස්සර ස්වාමීනා. අස්සර ස්වාමීනා මම දැන් ඉතින් අර මේ සලෝ ධම්ම කුසලස්ස ධම්මස්ස ආරම්භන ප්‍රශ්න කොච්චර කියන එකේ මයික් එක පොඩ්ඩක් ඊස් කරගන්න. මේ ඒකදී ස්වාමීන් වහන්සේ පත්‍ය ධර්ම කියලා ස්වාමීන් වහන්සේ කියපු එක මට හරියට පැහැදිලිුනේ නැහැ. පත්‍ය ධර්ම කියලා මෙතනදී මේ මම දක්ව තැනකදී තියෙනවා පත්‍ය ධර්ම මේ කුසල් 20ක් කියන එක පත්‍ය වෙන කුසල් 20ක් කියන එක 21න් ඒ සම්මත විස්තරක් අරන් තියෙන කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් කම තිබ්බේ. ඒකේ පස්සේ ධර්ම මොනවාද කියන එක පොඩ්ඩක් සම්මත පැහැදිලි කරලා දෙන්න. ඒකේ අපිට අපිට තව ගොඩාක් කියන්න තියෙනවා. ඒක හැබැයි පිළිවෙලකට ගියා නම් හොඳයි කියලා මගේ අදහස. ඔකේ රහත් සිත අතහැරලා තමයි ඔය කතා කරන්නේ. ඊළඟට මේ ප්‍රත්‍ය වෙනවා ප්‍රත්‍ය වෙනවා කියලා කියන එක මේ ආරම්මන ප්‍රත්‍ය වෙනවා කියන එක මේ ඇත්ත වශයෙන්ම ඉතාමත්ම මේ පුදුම විදිහේ ඒක අරමුණක තියෙන ගුණ ස්වභාවයක්. ඒක මං හිතන්නේ එක වතාවක් නෙවෙයි 100 වතාවක් 500 වතාවක් විතර කියන්න ඕනේ කතා කරන්න ඕනේ අහන්න ඕනේ වැඩක්. එතකොට තමයි මේ ධර්මය හොඳට තේරෙන්නේ. මේ බලන්නකො මේ කියන දේ රූපාරම්මණයක් රූපාරම්මණයක් වර්තමාන අවස්ථාවේදී මේ නාම ධර්ම වල ස්පර්ශ වෙනවා කියන එක නාම ධර්ම වල ස්පර්ශ වෙනවා කියන එකත් සාමාන්‍ය ඉතින් අහලා අහලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒකත් හරිම සියුම්. මේ අපි ඕලාරික නිතර කතා කරන රූපයක් ගත්තත් මේ ඇත්තට මේ රූපයේ තිබෙනවා නේද මේ බාහිර රූපයක වර්ණයක තිබෙනවා නේද මේ හිතේ ගෑවෙන ගතියක් හිතේ හිත පැත්තට හැරී යන ගතියක් හිත පැත්තට නිකන් නැමෙන ගතියක් තියෙනවා නේද ඒක එහෙම ගතියක් ඒකේ නැත්නම් මේ සිත කොහොමද ඒක අරමුණු කරන්නේ හිතට පුළුවන්කම තියෙන්නේ හිතට පුළුවන්කම තිබෙන්නේ ඒ අරමුණ දැන ගැනීම කෘත්‍ය කරගෙන දැන ගැනීම මාත්‍රේ පමණයි. දැන ගැනීමට විතරයි කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ස්පර්ශයට කරන්න පුළුවන්කම තියෙන්නේ මේ හිතයි මේ ආයත රූප ආයතනයයි ඔය අර බාහිර රූපයයි නිකන් එකට කිට්ටු කරලා දෙන්න විතරයි. එතකොට මේ ඊ කිට්ටු කරලා දුන්නත් මේ රූපමය ආරම්භනේ වර්ණේ තිබෙනවා නිකන් හිතට නිකන් ඇතිල්ලිලා නිකන් හිත පැත්තට හිතට දැනේවා. මේ හිතට මේ මාව තේරේවා. මේක කියන එකක් නෙවෙයි නමුත් ඒව මාව නිකන් පෙනීම දැනීම වගේ අන්න ඒ වගේ මේ හිත දැන් මේ හිතට අරමුණු වෙන දැනෙන්න උපකාර වෙන 아무තු ගුණයක් 아무තු ශක්තියක් අමුතු ධර්මයක් තිබෙනවා මේ රූපමය ආත්මේ. ඕකම තියෙනවා ශබ්දාර්මුණේ. ගන්ධ රස ඊළඟට ස්පර්ශ අරමුණේ. හැබැයි ඊටත් වඩා සියුම් මේ යම්කිසි දෙයක් පහළ වෙලා මෙරි අතීතයට ගියයින් පස්සේ ඒ ධර්ම වලයි නාම ධර්ම වලයි ඒ කියන්නේ චිත්ත චෛසික ධර්ම සූක්ෂම රූප ධර්ම වලයි මේ වගේ දෙයක් මේ වගේ අරමුණු වෙන ගතියක් මේවා අපේ හිතට හිතේ තිබෙනවා ඒව දැනගන්න ගතිය ඒ දැනගන්න ගතියට ඒක නිකන් බේරිලා පෙරිලා ඇවිල්ලා නිකන් පැවරිලා යන ඒකට උපකාර වෙන මේ දැන ගැනීමට අර අරමුණු නිකන් යම්කිසි පිහිටක් වෙනවා උපකාරයක් වෙනවා කියන ගුණයක් අර අරමුණේ ASCII හැංගිලා තියෙනවා ඒක අමුතුම සියුම් ධර්මයක් ඉතින් ඔය ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ ඒ අරමුණේ තිබෙනා වූ හැඟවිච්ච තාමත් සූක්ෂම තාමත් සියුම් වෙච්ච ඒ ධර්ම ස්වභාවය ප්‍රත්‍ය ශක්තිය යතිබෙන ගතිය ප්‍රත්‍ය ශක්තිය කියන එක තමයි මේ කියන්නේ ආරම්මන ආරම්මන ප්‍රත්‍ය හැටියට අනිත් එක ප්‍රත්‍ය උප්පන්න කියලා කියන්නේ ඒ ආරම්මන ප්‍රත්‍ය ශක්තියක් ඒකේ තියෙන හින්දා තමයි ඒක පැත්තට හැරිලා මේ වෙලාවේදී අමුතු තවත් මහා බල ශක්තියක් එහෙම නැත්නම් නාම රූප ධර්ම මේ නාම ධර්ම චිත්ත චෛසික ධර්ම ටිකක් ඒ පැත්තට හරවගන්නේ වට්ටගන්නේ දැන් බැලුවෙන් පස්සේ තියෙන්නේ මේ චිත්ත චෛසික ධර්ම වල තිබෙනවා ඒ පැත්තට නැමී යන හැරී යන දැනගන්න දැනගන්න පුළුවන් ගැතිය ඒ ආරම්භණයේ තියෙනවා නාම ධර්ම පැත්තට නිකන් ඇවිල්ලා පෙරිලා ඒ වගේම මාව දැනගනින්න කියලා නිකන් ඉදිරිපත් වෙන එකක් ඔන්නෝම ධර්මතා දෙක මේ දෙපැත්තේ තියෙනවා. මේ අද කතා කරන්නේ ආන්න ඒ ආරම්මන ප්‍රත්‍ය සහ ප්‍රතිඋප්පන්න ධර්ම ඉවලදී කුසල කැලලට අයිති කොටස. මේක අපි නැවත නැවත මේක තේරු මේක තේරුණාද දන්නේ නැහැ. නමුත් මේ ඔය ಗುಣ ස්වභාවයක් තමයි මේකේ තියෙන්නේ. අනිත් එක තමයි තව එකක් අපි හදිස්සි වෙන්න හොඳ නෑ මේ හදිස්සි වෙන්න හොඳ නෑ ධර්ම මේක ඔක්කොම පොත ඉවර කරන්න ඕන කියලා. ඇත්ත වශයෙන්ම පොත ඉවර කරන්න පුළුවන් සතියෙන් දෙකෙන් මාසෙන්. හැබැයි වැඩන්නේ. වැඩන්නේ කියලා කියන්නේ හිතට වැටහි කිය තීරුම් ගිය යමක් අපිට නැති වෙලා යනවා. මේ ධර්මවල සමහර වෙලාවට කෙනෙක් මං හිතන තාලට දැන් එකක් තියෙනවා මේ භාවනා කිරීමත් භාවනා කිරීම සත්‍යයන මෙනෙහි කිරීමත් පණැසීමත් තියෙනවනේ අපිට ධර්ම අවබෝධය කරගන්න හේතු වෙන දේවල් සමහරලාට ඔය අපි කතා කරගෙන යනකොට හේතුප්‍රත්‍යයෙන් ගැති වේ බැරි වෙච්ච එක ආරම්මන ප්‍රත්‍ය ගැන කතා කරනකොට ඒ ආරම්මන ප්‍රත්‍ය හරහා කෙනෙකුගේ හිත නිර්වාණය ස්පර්ශ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආසේවන ප්‍රත්‍ය කතා කිරීමේදී කෙනෙකුගේ හිත නිර්වාණය ස්පර්ශ වෙන්න පුළුවන්. එහෙම නැති වුණත් විදර්ශනාවේ උපරිමයට යන්න පුළුවන්. ඊළඟට මේ ගුණ ශක්තිය ටික හොඳට තේරුම් ගන්න අවස්ථාවටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මේක තව ගැඹුරට නිතර නිතර නිතර නිතර හිත හිතා මෙනෙහි කර කර මේ විදිහට ලක්ෂණ ඒ වගේ තිබෙන හැඟවිච්ච ගති හැඟවිච්ච ಗುಣ නිකම් පෙරලා නිකම් මේ ඒක අර ඒක තුවාල කරන්නේ නැතුව මතු කරලා ගන්නවා වගේ. ඇත්තටම මේ සමහර වෙලාවට හිතෙනවා මේක මේ මේ ආරම්භනේ අපි තේරුම් ගන්න යන්නේ එක රෝස මලක් වගේ. කියන්නේ මලක් තලන්න නැතුව, පෙලන්න නැතුව, ඒකට හානියක් වෙන්නේ නැතුව, කරන්න නැතුව හරි හිමීතර සියුම් රෝස මලක තිබෙන පුංචි සියුම් සිනදු ගතිය වගේ ආරම්මණයක තිබෙන මේ ආරම්මන ශක්ති විශේෂය තරම් අතිශය සූක්ෂම ගුණ ස්වභාවයක් ඒ වගේ කියලා හිතෙනවා මේක කියා දීමේදී සහ මේක ක්‍රියාත්මක වෙලා අරමුණු වීමට ඒමේදී ඉතින් මේ ඔය විදිහට හිතන එකත් හොඳයි කියලා හිතෙනවා පෙරවන් කරන සම්මත ඒක පැහැදිලි වුණා හොඳ තමයි මම අර මේක ධාරණ ප්‍රත්‍යද කරනවා කියලා දැනගත්ත හින්දා අර කලින් ස්වාමීන් වහන්සේ කරපු දේශනාවල කොහොම මේ ස්මායතිත විතර දැක්ුවා ඒකදී අර මාතුමාණන් මට ලොකු ප්‍රශ්නයක් කරන්න වැඩි හිටියේ අර කුසල ධර්ම කොටස අනුමත කරලා තියෙන නිසා ඒකදී මේ ඇයි මේ අරහත් මාර්ගයේ කුසලය මේ ගත්තේ නැත්තේ කියන එක. මම ඊට පස්සේ උඹක් අතව එනේ කියලා බලනකොට මට තේරුනේ අරහත් මාර්ගය මෙහි කරන සිතක් මේ සාමාන්‍ය දෙක පුද්ගලයන්ට ඇති වෙන විදියකුත් නෑ බුද්ධජන පුද්ගලයන්ට ඇති වෙන විදියකුත් නෑ රහතන් වහන්සේ කෙනෙකුට විතරයි ඇති වෙන ගුණ ක්‍රමය තියෙනේ වගේ කියලා. එතකොට ඒක රහතන් වහන්සේගේ හිතක් සාධන්නේ නෑ ක්‍රියාවෙන් නිසා මේ කොටට වැටුම් නැද්ද වගේ එකක් තමයි මට තේරුනේ. ඒ වගේම ඊපස්සේ මේ අර කුසල ධම්ම කුසල ධම්මස ආරම්භ පස්සේ කියද්දි සාමාන්‍ය අපිටත් ලෞකික මේ මේ මේ ආරම්භන හැටියට මේ ධානම අයෝ කොහොමද මේ කුසලයකට ඇයි අපිට ධානයට තම වදින්න නැතුව හරි නිවනක් අත්දකින්න නැතුව හරි පස්චේවිෂා කරන්න බැරි අපිට ඒ කලින් අත්දැකීම් නැති නිසා ඉඳලා ඒක පාර වුණත් ආරම්භන හැටියට කලින් අරමුණු නොවුන දෙයක් අපිට එහෙම ආරම්භන පස්සේ පස්සේ වෙන්න බෑ වගේ සුකුත් මට නිකන් තේරෙනවා මම මේ තේරුම් ගත්ත විදිහ හරි ගන්න තමයි ඒවා ආ බොහොම හොඳයි මාත්‍යා අපි ඉස්සරහදී ඔබ ගැන හොඳ ලස්සනට අපි පිළිසෙට මතක් කරන බොහොම හොඳයි මාත්‍යා හිතන තාලේ ඇත්ත වශයෙන්ම ඒක ක්‍රියාහිතක් තමයි ක්‍රියාහිතක් කියලා යනට මහත්තයා ඒක මේ ඇත්ත වශයෙන්ම නම් කරාට කුසල් සිත් කියලා අපි ලෝකෝත්තර කුසල් සිත් හතරක් තියෙනවා ඒ කුසල් සිත් වලදී නම් කරාට ඒක ඇත්ත වශයෙන්ම මේ එතනින් පස්සේ ඇති වෙන්නේ ඇත්ත වශයෙන්ම ක්‍රියාසිත වලට පරිවර්තනය වෙනවා නමුත් සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඒ ආර්යයන්ගේ තිබෙනා වූ ඒ සිත් පස්සේ නිවන් අරමුණු කරලා ඵල සිත් වලින් බැහැර වෙච්ච ගමන් ඒ සිත් සියල්ලක්ම නැවත කුසල් සිත් බවටපත් වෙනවා. නමුත් රහතන් වහන්සේගේ මාර්ග සිත් පහළ වෙලා ඵල සිත් වලින් අබහැරුණාට පස්සේ ඔක්කොම ක්‍රියා සිත් බවටපත් වෙනවා. ඒකක් මම ඉස්සරහදී කියන්නම් මහත්තයා. කියලා සරණයි. හොඳයි තවත් කාටාවේ ප්‍රශ්නයක් තියෙනද කැටියෙන් තව එකට විතර යමු වෙන්න පුළුවන් කියලා සරණයි. ප්‍රශ්නයි තමයි තව එකක් විතර හොඳයි. සුළු ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අර මේ සාමාන්‍යයෙන් කියවනේ අර සීලය සීල් ගත්ත දවසට ප්‍රතිවීක්ෂා කිරීමේදී ඉන්ද්‍රිය ධර්ම දිනු වෙන්න මම එහෙමයි තේරුම් ගත්තේ ඉන්ද්‍රිය ධර්ම වැඩිනවා කියලා. දැන් අර අටසිල් සමාදන් වුණාම අපි අර සීලය ප්‍රතිවීක්ෂා කරනවානේ අකණ්ඩ අසබල අචිත්ත බෝධිස්ස විඤ්ඤුපරත්ත අපරාමට්ඨ සමාසංගත එහෙම ඒ වඩීමෙනොත් ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණු වීමට උදව්වක් වෙනවා ස්වාමීන් වහන්සේ දරසන්න වෙනවා ඒක මෙහෙම තියෙන්නේ සීලයේ තිබෙන්නා වූ සීලයේ තිබෙන ಗುಣ ස්වභාවයක් තිබෙනවා. ඒ ಗುಣ ස්වභාවය තමයි ඔය මෙනෙහි කරන්නේ. අර අකණ්ඩ අචිද්ද අසබල අකම්මාස බුජිස විඤ්ඤුප්පසත සමාත් සංවත්තනික ආදි වශයෙන් ඒ සීලේ තිබෙනා වූ මේ අමුතු ගුණ ස්වභාවයක් හැබැයි මෙතනදී කරන්නේ සීලයක් සමාදන් වුණාට පස්සේ සමාදන් වෙලා සමාදන් වුණා වූ ඒ සීලයට මේ යොදපු හිත සමාදන් වෙන්න මෙනෙහි කරන්ට යොදපු හිත මම මේ විදිහට සීල් සමාදන් වුණා දවස ගත කරා කියලා හිතමු එහෙම මෙනෙහි කරගෙන යනකොට මේ අපේ හිතේ මම කරපු වැඩේ පිළිබඳව හිත හිතා හිත හිතා ඉන්නකොට පුදුම විදිහේ සිතට දැනෙනම සන්තෝෂය. සමහරුන්ට කඳුළු වෙනවා. සමහරුන්ට නිකන් තමන් කරපු ඒ පින්කම නිසා නිකන් තව පොඩ්ඩකින් ගිහලා දිව්‍ය ලෝකේ වාඩි වෙනවා වගේ හැඟීමක් ඇති වෙනවා. සමහර වෙලාවට ඇති වෙනවා මේ මේ වෙන ලෝකේ ඔක්කොම ටික අමතක වෙලා මම නිකන් ටිකක් උඩින් අහසේ ඉන්නවා වගේ හැඟෙනවා. අන්න එහෙම ඇති වෙන්නේ ඒ අතී තමන් කලින් කරපු දේ පිළිබඳව ප්‍රසාදයෙන් සන්තෝෂයෙන් සතුටින් මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට ඒ වගේම තමයි කාය පස්සද්ධියක් චිත්ත පස්සද්ධියක් දෙකත් අර ප්‍රීතියත් එක්ක මතුවලා එනවා. ඒ මතුවලා එනකොට අර Taman ඒ කරපු දේ පිළිබඳව හොඳට හිත එකතෙන් වෙලා කුසලයකට එක්සලන්සේ සමාදන් වෙන කුසලයක් නේ. කුසලය අරමුණු කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒ සමාධිය. ඒ සමාධිය යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඔහොම හිත හිතා හිත හිතා ඉන්නවා නම් තමන් සමාදන් වෙච්ච සීලය ගැන සතුටු වෙවි සතුටු වෙවි ප්‍රභාස්වර හිතකින් යුක්තව හිත හිතා ඉන්නකොට සමාධිය තර වෙනවා. සමාධිය තර වෙවි තර වෙවි තර වෙවි සමාධිය වැඩෙනවා. සමාධිය මෝරනවා. සමාධි ඒකට තමයි කියන්නේ සමාධිය වඩන සමාධිය මෝරවන භාවනාව කියලා. ඒ කියන්නේ වැඩි වැඩි කරනවානේ. සමාධි භාව සමාධි ඉන්ද්‍රිය ධර්මයේ මෝරවනවා. ඔය විසාකාවට උනේත් ඔන්න ඔය වගේ එකක්. ඒ යා ඒකට කැමති. ඕක උපෝසතේ කරන්න පුළුවන්, දානෙදි කියලා කරන්න පුළුවන්, වන්දනා කර කියලා කරන්න පුළුවන්. ඕනේ යම්කිසි සුචින්න, ඒ කියන්නේ හොඳ කර්මයක් කරපු ඕනේ ඒක කරන්න පුළුවන්. අඩුතරමේ මනුස්සේ කනේ පිළිත් ටිකක් තියලා උදව්වක් උපකාරයක් කළා මං අනේ මේ වගේ දෙයක් කරා නේද කියලා හිතින් නිස්කලංකව හිතේ හිතා මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක ඔබට ගැලපෙනවා. තේරුණා සර්. තේරුණා සර් නෑ හොඳට තේරුණා ස්වාමීන් හොඳයි තෙරුවන් සරණයි එහෙමනම් ස්වාමීන් වහන්ස මම හිතනවා කාල වේලාව සරකලා අපිට අද දවසේ සාකච්ඡාව නිමවට පත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්ස ඉතින් ශ්‍රවණට සිසිලස වෙනුවෙනුත් ඒ වගේම සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙනුත් ඔබ වහන්සේට අප්‍රමාණ කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා අප වෙනුවෙන් මේ කරන ධර්ම දාණය හේතුවෙන් ස්වාමීන් වහන්සේ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන ලෙස ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි හොඳයි අපේ පින්වත් මේ ධර්ම මණ්ඩලයේ ඉන්න සෑම දිනාටම සැපයක් සැනසෙල්ලක් වේවා. මේ දහම් සැප හොය හොයා යන ගමනක තවත් දවසක් සහ කාල වේලාවක් මේ ගෙවි යන. අපේ පින්වත් ලලිත් මහත්තයා ඉදිරිපත් කළා මේ ආරම්භ කරපු වැඩෙන් ගොඩාක් ඵල ප්‍රයෝජන ගන්නවා. ඉතින් මේ පින්වත් මහත්මයාට පෞලිය සෑම දිනාටම අපි මේ විදින ධර්ම සත්‍යය අනුමෝදන් වෙලා ඒ මහත්මයාට চিරාත් කාලයක් නිදුක් නිරෝගී භාවයේ සැලසিলা සුවසේ ගුණ පුරාගෙන නිවන් ගමන යාගන්ට ලැබේවා ඉතා ඉක්මනින් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ පින්වත් මෙහෙවීම කටයුතු කරමු පින්වත් දයාන්ත රත්නායක මහත්තයාටත් ප්‍රශ්නය සුභ පින්වත් මහත්තයලා මහත්මිය සෑම දිනාටම අසාගෙන සිටින්නා වූ අනාගතයේ මේ වහන්නාව සෑම දිනාටම සැපයසන සිල්ලක් වේවා. ඒ වගේම මේ පින්වතුන් මේ ඇවිල්ලා උතුම් විදිහට බොහොම මේ හාරලා හාරලා හාරලා දහම් මතු කරගන්න තරම් උත්සාහයක් ආරම්භපත්ති කියලා කියන්නේ අමුතුම මේ ගොඩාක් කතා කළ යුතු දෙයක්. ඒක නිසා අදත් අපි මේ කොටසක් සාකච්ඡා කරා කතා කරා මෙනෙහි කරා හිත යෙදුවා. ඉතින් මේ අපි යම්කිසි දවසක ඕලාරික අරමුණු අයින් කරලා අයින් කරලා අයින් කරලා ඒවා තේරුම් අරගෙන ඒ වගේ අසාරත්වයේ නිස්සාරත්වයේ තේරුම් අරගෙන කවදා හරි දවසක අපිට සූක්ෂම වෙච්ච සැපදායක ආරම්මණයක් තිබෙනවා. ඒ තමයි නිර්වාණ ආරම්භය. ඒ නිර්වාණ ආරම්භනේ ස්පර්ශ කරගෙන ඒක සම්පූර්ණ වෙච්ච දාට අපි පුදුම සැනසෙලකටපත් වෙනවා. මේ අවස්ථාව දක්වාම ඉතාමත් හොඳින් ධර්මයෙන් සැනසෙමින් යාගන්ට ලැබේවා. ඒ වගේම අදත් අපි සාකච්ඡා කරා මේ කුසල් මේ පින් සෑම දිනාටම ඒ උතුම් නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස අවබෝධ කර ගැනීම පිණිස නිවන ප්‍රඥාවෙන් ස්පර්ශ කිරීම පිණිස හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු තෙරුවන් සරණයි සයන්වාස. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දන් පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු සාදු සෝජනාතම කෙරවසන්න ස්වාමීන් වහන්සේ ඇතුළු කෙරවසන්න හැමෝටම සාදු සාදු සාදු